වාසනාවන්ත පින්වතුනි අද මේ හිමිදිරි උදෑසනින්ම අපේ ජීවිතේට සද්ධාව ඇති වෙන කරුණු කීපයක් කතා කරන්න මම කල්පනා කරා. අපි අපි දන්නවා පින්වතුනි මේ ලෝකයේ මේ මනුෂ්‍ය වර්ගයාටත් දෙවියන්ටත් වඩාත්ම ආදරය කරන කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ දෙව් මිනිස් ලෝකයාටම වඩාත්ම ආදරය කරන්නේ අනුකම්පාවක් දක්වන්නේ කරුණාවක් දක්වන කෙනෙක් ලෝකයට පහළ වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ විතරයි. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ආදරේ කරුණාව මේ දෙව් මිනිස් ලෝකයාට හැමදාම හැම කාලෙකම ලැබෙන්නේ නැහැ. අපි දන්නවා මේ කල්පේම වුණත් කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඊට පස්සේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් දෙව්මිනිස් ලෝකයාට බුදු කෙනෙකුගේ කරුණාව නැතිව වැහිලා ගියා. ඊළඟට ආයෙමත් කෝණාගමට බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේත් පිරිනිවන් පාල කාලයක් යද්දී ඒ බුද්ධ ශාසනෙත් අතුරුදහන් වුණා. ආයෙමත් මේ ලෝකෙ දෙව් මිනිසුන් අසරණ භාවයට පත් වුණා. ඊළඟට මේ කල්පේ මිනිස් ආයුෂ 20000ක් වෙච්ච කාලේ කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඉතින් උන්වහන්සේ අවබෝධ කරෙත් මේ අපි කතා කරන නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයමයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණෙත් අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානම් බුද්ධ භගවා කියනේ ගුණයන්මයි. ඉතින් උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පෑවට පස්සේ මිනිස් ආයුෂ 20000 ඉඳන් මිනිස් ලෝකේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවුරුදු 120 වෙනකම්ම ඒ අතර අවුරුදු වලින් ගත්තොත් කෝටි ප්‍රකෝටි ගණන ආයමත් මේ දෙව් මිනිස් ලෝකයාට ආදරයක් කරුණාවක් දක්වන දුකින් නිදහස් වෙන මාර්ගයක් කියලා දෙන කෙනෙක් ලෝකයට පහළ වුණේ නැහැ මේ යුගයේ මේ මිනිස්යන්ගේ වාසනාවකට ඔන්න ආයෙමත් මිනිස් ආයුෂ 120 වෙනකොට ලෝකයට බුදුරජාණන් වහන්සේ නම පහළ වීමේ ලකුණු ටිකෙන් ටික මතුවෙන්න පටන් ගත්තා. බුදු කෙනෙක් පහළ වෙන්න අවුරුදු 500කට කලින් ඒ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න අවුරුදු 500කට කලින් දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු මේ මනුස්ස ලෝකයේ ඉන්න බණ භාවනා කරන සමාධිය වඩන 이르දිමතුන් අතර පහළ වෙලා දෙවිවරු ප්‍රකාශ කරනවා තව අවුරුදු 100 ගණනකට එහා අනාගතයේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අඳුනගන්නේ මෙන්න මේ ලකුණු වලින් කියන මහා පුරුෂ ලක්ෂණ ගැන බුදු කෙනෙක් පහළ වෙන්න අවුරුදු 500කට කලින් තමයි දෙවිවරු මිනිස්සුන්ට කියලා දෙන්නේ. ඒවා ඒ ඒ බ්‍රාහ්මණිය වේද ග්‍රන්ථවල සටහන් කරලා ඒ પરම්පරාවෙන් પરම්පරාවට ඒවා කටපාඩම් කරගෙන එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ වෙනකොට ඒ කාලේ සමාජයේ උගත්යයි සම්මත බමුණු අතර මහා පුරුෂ ලක්ෂණ ගැන හොඳ දැනීමක් තියෙනවා. ඉතින් හොයලා බැලුවා. බලලා මේ කෙනා බුද්ධත්වයට පත් වෙනවා කියන තීරණයට පැමිණුණා. ඉතින් ওই විදිහට තමයි ටිකෙන් ටික ගිහි ජීවිතය ගත කරලා ඔබ දන්නවා විසක් පුන් පොහෝ දවසක උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා බොහෝ දුෂ්කර ක්‍රියා කරලා ඒ දඹදිව මධ්‍ය දේශයේ ඒ පුණ්‍ය භූමියේ උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච ඒ බෝධි වෘක්ෂයේ මුල වැඩ ඉඳලා උන්වහන්සේ සමාධිය දියුණු කරලා ආනාපාන සතිය වඩලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි සමාධිය වලටපත් වෙලා රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගත්තා. රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානෙ උපදවා ගත්තා. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සම්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා සියලුම කෙලෙස් ප්‍රහාණය කරලා ආසවක්කේ ඥානය ලබාගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඉතින් උන්වහන්සේ දා බුද්ධත්වයට පත්වෙච්ච දවසේ ඉඳන් උන්වහන්සේ ඉස්සල්ලාම කරේ තමන් වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච තමන් වහන්සේට බුද්ධත්වයේ ලබා ගන්න සෙවණ දීපු ඒ බෝධි වෘක්ෂයට කෘතගුණ සැලකීම කරේ. සාමාන්‍යයෙන් කෙනෙකුට දැන් අපි ගමු අපි මල් පහන් පූජා කරලා පහනක් පත්තු කරලා ওই බෝධි පූජාවක් තියෙන එක ලේසි. නමුත් දවස් 7ක් ඇසිපිය නොහෙලා බලාගෙන ඉඳලා නේත්‍ර පූජාවක් කරනවා කියන එක අමාරු දෙයක්. ඒක අපිට මේ විනාඩි 10ක් 15ක්වත් ඉන්න පුළුවන්කමක් නැහැ. නමුත් බුදු කෙනෙක් තමන්ට කරන්න තියෙන උතුම්ම පූජාව හැටියට තමන් දවස් 7ක් මේ බුද්ධත්වයේ ලබලා වැඩ හිටපු කැප කරලා දවස් 7ක්ම නේත්‍ර පූජාවක් කරලා ඒ බෝධින් වහන්සේට ප්‍රතිඋපකාර සැලසුව. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ ඒ සත් සතිය ගත කරලා බුද්ධගයා මේ ඉසිපතනයට වැඩම කරලා පස්සක භික්‍ෂූන් වහන්සේලාට දම්සප් පැවතුන් සූට්‍රය දේශනා කරා. ඒ දේශනාවට දිව්‍ය ලෝක විසි දෙකක දෙවරු පැමිණුණ. මේ විදියට ඉතරින් පස්සේ බුදුරජාණන් වහන්සේ ගමින් ගමට නගරයෙන් නගරයට මේ විදියට වැඩම කරමින් අව්ව වැස්ස බලන්නේ නැතුව උන්වහන්සේගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම දවසේ පැය 24න් පැය 23ක්ම වෙන් කරලා තිබුණේ මේ දෙව් මිනිස් ලෝකයා වෙනුවෙන්. පැය 22ක්ම. පැය දෙකයි උන්වහන්සේ නිදාගත්තේ. රාත්‍රී 12 ඉඳන් දෙක වෙනකන් තමයි බුදුරජාණන් වහන්සේ සැතපුණේ. ඉතින් මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කෘත්‍ය අවසන් වෙගෙන ටිකින් ටික ගෙවිලා ගියේ. ඉතින් පිංගතුනි සම්බුදු කෘත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසෙම මාරයා පෙනී ඉඳලා ඊට කලින් පුළුවන් තරම් උත්සාහ කරා මේක වළක්වන්න හරියගේ නෑ මාරයා පරාජය වුණා ඊට පස්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් මාරයා පෙනී ඉඳලා ආරාධනා කරා ස්වාමීනි දැන් ඔබ වහන්සේ දුකින් නිදහස් වෙලා ඉවරයි ඔබ වහන්සේ බොහෝම වීරි කරලා දැන් කෙලෙස් ප්‍රහාණය කරගත්තා. ස්වාමීනි පිරිනිවන් පානසේක්වා සුගතයන් වහන්සේ පිරිනිවන් පානසේක්වා මොකටද මේ මිනිස්සුන්ට බණ කියන්න ගිහින් නිකන් වෙහෙසටපත් වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ බණ කියන්න ගිහින් වෙහෙසටපත් වෙන්න එපා. ඉක්මනට පිරිනිවන් පානසේක්වා කියලා ආරාධනා කරා. අන්න ඒ විලී බුදුරජාණන් වහන්සේ වදාලා පාපී මාරය තථාගතයන් වහන්සේ මේ අවබෝධ කරගත්ත ධර්මයේ ලෝකයාට ප්‍රකාශ කරලා භික්ෂු භික්‍ෂුණි උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසක් ලෝකයට පහළ වෙනවා. ඒ සිව්වනක් පිරිසම මගේ ධර්මය සම්බන්ධයෙන් ව්‍යක්ත භාවයට පත්වෙන්නට ඕන. විශාරද භාවයට පත්වෙන්නට ඕනේ. දම්මානු දම් ප්‍රතිපදාවේ දෙන පිරිසක් බවට පත්වෙන්නට ඕන. සාමීචි පටිපන්න වෙන්නට ඕන. අනුදම්ම චාරී වෙන්නට ඕන. යම් කිසි මිත්‍යා දෘෂ්ටියක් බුද්ධ ශාසනයට හානි කර වශයෙන් පැන නැගුණොත් මගේ ශ්‍රාවකයන් දක්ෂ වෙන්නට ඕනේ කරුණු සහිතව මේ මේ විදියට බුද්ධ දේශනා පෙන්නලා ඒ මිත්‍යා දෘෂ්ටිය බිඳහෙලලා ධර්මයේම ලෝකේ මතු කරන්න දක්ෂ වෙන්නට ඕනේ. අන්න එදාටයි කීව තථාගතයන් වහන්සේ පිරිනුවන් පාන්නේ. ද මාර්යා පරාජය වුණා. මාර්යාගේ අදහස හරි ගියේ නෑ. එතනින් පස්සෙත් බුදුරජාණන් වහන්සේ සැරෙන් සැරේට 16 වතාවක්ම පිරිනිවන් පාන්න ආරාධනා කරා. ඒ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයෝ මේ ධර්මයේ සම්බන්ධයෙන් වික්ත විශාරද බහුශ්‍රත භාවයට පත් වෙනකන් බුද්ධ ශාසනයට හානි කර මතවාදයන් බිඳහෙළලා ධර්මයේ මතු කරන්න දක්ෂ වෙනකන් පිරිනුවන් පාන්නේ නැහැ කියව. ඒක තමයි උන්වහන්සේලාගේ සම්බුදු කෘත්‍ය. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරගෙන ටිකින් ටිකට කාලය ගෙවිලා යද්දී උන්වහන්සේටත් මේ ජරාවට පත්වීම වයසට යෑම දවසින් දවස මොහොතින් මොහොත උන්වහන්සේට පිරිනිවන් පාන දවස ලංවේගෙන ආවා. ඉතින් මේ විදිහට ගියා ගිහින් දවසක් චාපාල චෛත්‍ය ස්ථානයේ ළඟදී මාර්යා පෙනී ඉඳලා මතක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට මතකද මම මීට කලින් පිරිනවන් පාන ආරාධනා කරද්දී භාග්‍යතුන් වහන්සේ කියා හිටියා මගේ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස ධර්මයේ සම්බන්ධයෙන් වික්ත විසරද බහුශෘත භාවයට පත් වෙනකම් මේ ශාසනයට හානිකර මතවාදයන් බිඳහෙළලා මේ ශාසනයේ බොහෝ කාලයක් පවත්වන්න දක්ෂ ශ්‍රාවකයෝ බිහි වෙනකම් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ කීවා. නමුත් ස්වාමීනි දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසම ලෝකෙ බබලනවා. මේ සිවණක් පිරිසම ධර්මයේ සම්බන්ධයෙන් වික්තයි, විසරදයි, බහුශෘතයි, ධර්මදරයි. ඕනෙම මිත්‍යා දෘෂ්ටියක් බිඳ හෙලන්න තරම් දක්ෂ වික්ත විසරද භික්ෂූන් භික්ෂුණියන් උපාසකයන් උපාසිකාවන් දැන් ලෝකෙ බිහි වෙලා ඉන්නවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පානසේක්වා. නිදුකානන් වහන්සේ පිරිනුවන් පානසේක්වා කියලා ඉල්ලා හිටියා. ඉතින් ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අනාගතේ බලලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා පාපී මාරේ උඹ කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ තව මාස 3කින් පිරිනුවන් පානවා කියලා ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන තිබුණා උන්වහන්සේට ටිකෙන් ටික රෝගී තත්ත්වයක් මතු වුණා කලන්තය ඒ වගේම අතිසාරය වගේ රෝගී තත්ත්වයන් ටිකින් ටික මතුවීගෙන එද්දී බුදුරජාණන් වහන්සේ කරේ උන්වහන්සේ දියුණු කරපු ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන සතර ඊර්ධිපාදයන් තුල පිහිටලා අදිෂ්ඨාන කරා තමන්ගේ ආයුෂ කල්පයක් හෝ ඒ කියන්නේ ආයුෂ් කල්පයක් ඒ වෙනකොට තියෙන පරමායුෂ හෝ ඊට වඩා ටිකක් වැඩිපුර පවත්වන්න පුළුවන් මට්ටමට මේ රෝග පීඩා යටපත් කරගත්තා. ඉතින් මානයාගේ ආරාධනාව පිළිගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ මාස 3කින් පිරිනිවන් පාන අදිෂ්ඨාන කරලා ඒ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර 이르දි පාදයන්ගෙන් දියුණු කරපු ආයු සංස්කාරයන් අතහැරියා. අන්නේ ආයු සංස්කාර අතහරිනකොට තමයි පොළොව කම්පා වෙලා ගියා. අකාලේ වැස්සක් වහින්න පටන් ගත්තා. අන්නේ වෙලාවේ තමයි ආනන්ද හාමුදුරු කලබල වෙලා ඊට පස්සේ දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විස්තර අහලා ආරාධනා කරේ පින්වන් පාණ්ඩිපා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න ඒ වෙනකොට ප්‍රමාද වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ගේ හිත හදලා මේ ලෝකේ තියෙන අනිත්‍ය ස්වභාවය ගැන කියලා දීලා ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද දැන් ඔබ භික්ෂු සංඝයා රැස් කරන්න කීවා සංඝයා රැස් වෙන ශාලාවට. ඉතින් එදා විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් රැස් කරා. සෑම ප්‍රදේශයකම වගේ වාසය කරන ඈත ගම්නියම් ගම්වල ආරාමවල විහෙර විහාරස්ථානවල වැඩ සිටින භික්ෂුන් වහන්සේලා රැස් කරා. රැස් කළ බුදුරජාණන් වහන්සේ හරීම ලස්සන ගාථාවකින් භික්ෂුන් වහන්සේලාට අවවාදයක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දරිපක්කෝ වයෝ මයියන් මහණෙනි තථාගතයන් වහන්සේට දැන් බොහෝම වයසයි. පරිත්තං මම ජීවිතං ජීවත් වෙන්න තියෙන තව බොහෝම ටික කාලයයි. පහයෝ ගමිස්සාමේ ඔය සියලු දෙනාම අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනුවන් පානවා. කතම් මේ සරණ මත්තනෝ මම මට පිහිට හදාගත්තා. අපපමත්තා සතිමන්තා සුසීලා හෝත භික්කවෝ මානිනි අප්‍රමාදීව සිහි ඇතිව සිල්වත්ත වාසය කරන්න. සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරකත හොඳට හිත එක කරගෙන සත සතිපට්ඨානය තුල හිත පිහිටවාගෙන මේ හිත රැකගන්න යෝයි මස්මින් ධම්ම විනේ යම් කිසි කෙනෙක් මේ ධර්ම විනයේ අපමත්තෝ විහෙස්සති අප්‍රමාදීව වාසය කරානම් පහය ಜಾති සංසාරම් දුක්ඛ සන්තං කරිස්සති ඒ සියලු දෙනාම මේ සියලු දුක් අවසන් කරලා ජාති ජරා මරණ ප්‍රහාණය කරලා සංසාර දුකින් අවසන් කරනවා පිරිනිවන් පානවා ඒ නිසා මහණෙනි සිල්වත්ව ඉන්න කීවා සමාධිය දියුණු කරන්න කීවා සතර සතිපට්ඨානයේ තුලම පිහිටලා වාසය කරන්න කීවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරා ඉතින් අවවාද අනුශාසනා කරලා උන්වහන්සේ අන්තිම කාලේ නිරන්තරයෙන් නිතර නිතර සිහිපත් කරේ මෙයයි සීලය මේකයි සමාධිය මේකයි ප්‍රඥාව මේ සතර සතිපට්ඨානේ සීහ පිහිටවලා සමත විදර්ශනා වඩලා දියුණු කරන ලද සමාධියත් ප්‍රඥාවත් තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. මේ සමාධියෙන් දියුණු කරන ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. ප්‍රඥාවෙන් දියුණු කරන ලද සිත සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. මේ විදියට නිතර නිතර අනුශාසනා කරා. මේ විදියට උන්වහන්සේ මේ ටිකින් ටික උන්වහන්සේගේ පිරිනුවන් පාන දවස ලං වුණා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එක්ක බොහෝම ගිලන් වෙච්ච ගමනකින් මල්ල කියන රජදරුවන්ගේ කුසිනාරාවේ තියෙන උපවර්තන ශාල වනෝද්‍යානයේට උන්වහන්සේ වැඩම කළා. වැඩම කරලා ඉතින් ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය මේ සල්ගස් දෙකක් අතර උතුරු පැත්තට හිසලා තථාගතයන් වහන්සේට ආසනයක් පනවන්න ඉතින් උන්වහන්සේ දායි ආසනයේ වැඩ ඉඳලා මේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරා මේ විදිහට ඊළඟට ඒ අවසාන ශ්‍රාවකයාට ඒ ධර්මය අහන්න ආපු ඉසුබද්ද කියන භික්ෂුවට ධර්මයේ කියලා දුන්නා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරලා ධර්මයේ කියලා දීලා ඒ තුපාර පුද්ගලයෝ ගැන දේශනා කරා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සාසනික අරුබුදයක් ඇති වුණොත් මේ විදියට කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු කිව්වත් මොන විදියට කීවත් ධර්ම විනයත් එක්ක ගලපලා මිසක් පිළිගන්න එපා කියලා උන්වහන්සේ සතර මාර්ග උපදේශයන් පෙන්වලා දුන්නා. ඊළඟට උන්වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බොහෝ දිනෙකට පහන් සංවේගයෙන් වන්දනාමාන කරලා සුගතියේ උපදින්න ස්ථාන හතරක් තියෙනවා. ඒ තමයි මේ අයි බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන. මේ අයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැන. මේ තමයි උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනා කරපු තැන. මේ තමයි උන්වහන්සේ පිරිනුවන් පාවදාල තැන කියලා දැකලා පහන් සංවේගී උපදවාගෙන සුගතිය උපදින්න ස්ථාන හතරක් තියෙනවා කියලා ඒ ගැනත් කියලා දුන්නා. මේ විදිහට ප්‍රකාශ කරපු බුදුරජාණන් වහන්සේ අවසාන වෙලාවේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන මහණෙනි මේ ධර්මයේ සම්බන්ධයෙන් මේක නිවන් මාර්ගයේ සම්බන්ධයෙන් හෝ යම් කිසි කරුණක් සම්බන්ධයෙන් නුඹලාට යම් ගැටලුවක් තියෙනවා නම් මේ ශාසනය ගැන හෝ මාගේ ධර්මයේ ගැන හෝ විනය ගැන හෝ මේ වෙලාවේ අහන්න කියවා. ආයි පස්සේ කනගාටු වෙන්න එපා අනේ මට මෙහෙම ප්‍රශ්නයක් තිබ්බා මට අහන්න බැරි වුණා කියලා පස්සේ පසුතැවෙන්න එපා කියනවා. ඒ නිසා මොනවා හෝ ධර්ම ගැටලුවක් තියෙනවා නම් Tamanට නැකිටලා අහන්න කියනවා. ඉතින් ඒ වෙලාවේ සියලු දෙනාම බොහෝම දුකෙන් කනගාටුවෙන් හිටියා. මහරහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරමින් මේ ජීවිතය යථා ස්වභාවය සිහි කරමින් උන්වහන්සේලා වැඩ හිටියා. කිසිම කෙනෙක් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න කැමති වුණේ නැහැ. උන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ කරුණාව. උන්වහන්සේ දැනගෙන හිටියා මේ ප්‍රශ්න අහන්නේ නැත්තේ උන්වහන්සේට තියෙන කරුණාව නිසා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තමන්ට තනියෙන් තමන්ගේ ගැටලු අහන්න බැරි නම් ළඟ ඉන්න කෙනෙකුට කියන්න. ළඟ ඉන්න කෙනෙකුට කියලා එයා මාර්ගෙන් හරි අහලා Tamanට තියෙන ධර්ම ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේ निराකරණය කරගන්න කියලා. හායි පසුතැවෙන්න එපා කිව්වා නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දි මට මේක අහගන්න බැරි වුණා. උන්වහන්සේ දැන් පිරිනිවන් පෑවා මං කාගෙන්ද මේක අහන්නේ කියලා පස්සේ පසුතැවෙන්න එපා කිව්වා. ඉතින් ඒ වෙලාවේ කිසිම කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පෙළඹුණේ නැහැ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බැලුවා බලල බුදුරජාණන් වහන්සේ වදාලා මෙතන ඉන්න ඒ වෙලාවේ වැඩ හිටපු භික්ෂූන් වහන්සේලා අතරින් සියලුම දෙනා මාර්ගඵලයන්ටපත් වෙච්ච පිරිස. අඩුම ගානේ සද්ධානුසාරී මට්ටමටවත් පත්වෙච්ච පිරිස තමයි හිටියේ. ඉතින් ඒ නිසා ඒ අයට ධර්මයේ ගැන විමතියක් සැකයක් තිබුණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කරා හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමිවෝ මහණෙනි අවසාන වතාවට තථාගතයන් වහන්සේ නුඹලාට ආමන්ත්‍රණය කරනවා. වය ධම්මා සංඛාරා අපමාදීන සම්පාදිත කිය. මේ ලෝකේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදීන. ඒ නිසා අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. ප්‍රකාශ කරලා උන්වහන්සේ ඊට කලින් හිතින් අදිෂ්ඨානයක් කරා උන්වහන්සේ දැක්ක මේ බුද්ධ ශාසනය තුළ දැන් උන්වහන්සේ පහළ වෙනකොට මිනිස් ලෝකයේ ආයුෂ අවුරුදු 120යි. දැන් මීට කලින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා සමහරව අවුරුදු 20000, 40000, 30000, 80000 වැඩ හිටපු බුදුරජාණන් වහන්සේලා හිටියා. ඉතින් ඒ කාලවල ආයුෂ දීර්ඝ නිසා ශාසනීය බොහෝ කාලයක් පැවතුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අනාගතේ බලලා අදිෂ්ඨාන කරා මගේ ශාසනේ මේ ආවිෂ අඩු නිසා ටික කාලයේ පවතින්නේ. නමුත් තථාගතයන් වහන්සේ මේ ශාසනේ කියන්නේ ධර්ම විනය ටික කාලයක් පැවතුනත් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශරීරයේ තියෙන මේ ධාතුන් වහන්සේලාට පවා වන්දනාමාන කරගෙන බොහෝ දෙනෙකුට සුගතියක උපදින්න පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේගේ මේ සම්බුදු සිරුරෙහි ධාතුන් වහන්සේලා එකට ඝනව නොපිහිටා ඊතා කුඩා කුඩා කොටස් වලට විසිරී පවතිවා කියලා අදිෂ්ඨාන කරලා තමයි පිරිනවන් පෑවේ. ඉතින් උන්වහන්සේ වෙලාවේ අයි අදිෂ්ඨාන කරලා භික්ෂුන් වහන්සේලා දිහා බලලා උන්වහන්සේ ඇසි පියාගෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන සමාපත්තියට සම්වැදිලා එහෙන් ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන අරූප ධාන වලට සංවේදිලා නිරෝධ සමාපත්තියට සංවේදනවා. ආයෙම ටිකෙන් ටික සමාපත්තිය අඩු කරගෙන අඩු කරගෙන පළවෙනි ධානයට ඇවිල්ලා ඊට පස්සේ පළවෙනි ධානයෙන් ආයි දෙවෙනි ධානයට තුන්වෙනි ධානයට හතරවෙනි ධානයට සමවැදිලා හතරවෙනි ධානයෙන් නැගිටිනවා සමගම උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ භික්ෂූන් වහන්සේලා ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේට කලින් ප්‍රකාශ කරා තථාගතයන් වහන්සේගේ සම්බුදු සිරුර සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද? සක්විති රජ කෙනෙකුට කරන උපකාරයක් විදිහට ඒ විදිහට මේ කපු පුළුන් සිනිඳු කපු පුළුන් 500කින් ඔතන්න ඊළඟට සිනිඳු දුහුල් සලු 500කින් ඔතලා මේ රන් දෙනක බහලා මේ විදිහට සක්විති රජ කෙනෙක් ආදාහණය කරන විදිහට ආදාහණය කරන්න කියලා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශය ඒ මල්ලකින් රජදරුවන්ට දැනුම් දුන්නා. ඉතින් එදා මල්ලකින් රජදරුවෝ මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර ආදාහනය කිරීම පිණිස ඒ කටයුතු ඔක්කොම සූදානම් කරා. විශාල සඳුන් දරවලින් චිතකයක් හැදුවා. හදලා ඒ ඔක්කොටම දෙවිවරු ඒ වටේට විශාල දිව්‍ය මල් මාලාවල ඊළඟ දිව්‍ය තූර්ය වාදක පිරිස් ඒ සේසත් ඒක ඔක්කොම ගෙනල්ලා දෙවුරු වටේ ඔක්කොම සැරසුවා. ඉතින් මේ විදිහට චිතකය ආදාහනය කරන්න ඒ දවස් කීපයක්ම තියලා චිතකය ආදාහනය කරන්න ඔක්කොම කටයුතු මෙවා කරලා ඒ සම්බුදු සිරුර චිතකය ඇතුලෙන් තබලා ඒ වටේට ලස්සනට සඳුන් දර වලින් චිතකය වැහුවා. නමුත් ඒ වෙලාවේ දෙවිවරු අදිෂ්ඨානයක් කළා මහා කාශ්‍යප කියන මහරහතන් වහන්සේ වඩිනකම් චිතගේට ගිනි නොදැල් වේවා කියලා. ඒකට හේතුව ඒ වෙනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාවානුවර වැඩ හිටියේ. උන්වහන්සේ ගොඩාක් දුර ඉඳන් කුසිනාරාවට වැඩම කරනවා. තාම මේ ආරංචිය ලැබිලා නැහැ. ඉතින් දෙවිවරුන් මගෙන් ආරංචිය ලැබුණා. ඒ ලැබිච්ච ආරංචියට බුදුරජාණන් වහන්සේට වන්දනා කරගන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරනවා. ස්වරූපයෙන් ගත්තොත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් එකම ආකාරයේ පෙනුමකින් සාමාන්‍යයෙන් සමහරු රැවටිලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ කියලා සමහර අවස්ථාවල. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩිය මිනිසුන් අතරට ඇවිදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වෙයි කියලා උන්වහන්සේ නිරන්තරයෙන් වනාන්තරවල තමයි හුදකලා වැඩ හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වන් පෑවා කියන මේ ආරංචියට මහා කාශ්‍ය මහරහතන් වහන්සේ එනකම්ම චිතකේ ගිනි දැල්ලුන්නේ නැහැ. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ උන්වහන්සේ මේ චිතකේ වටා තුන් වතාවක් පැදකුණු කරමින් වන්දනා කරා. වන්දනා කරලා ඒ චිතකේ ඒ සම්බුදු සිරුර ඒ තබලා තිබ්බ තැන සම්පූර්ණ දර වලින් වහලා තිබුණේ ඒ දරගොඩ අයිනට ගිහිල්ලා සඳුන් දරයකට ඒ හිස තියාගෙන අදිෂ්ඨාන කරා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපා මේ චිතකයේ බිඳගෙන මාගේ හිස මත පිහිටාවා කියලා අදිෂ්ඨාන කරා. ඒ සුළු මොහොතකින් ඒ චිතකේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා චිතකේ ඒ තිබ දර අතරින් ඒව ඈත් වේගෙන එළියට ඇවිදින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ හිසේ පිහිටියා. අන්න ඒ වෙලාවේ ඒ සියලුම දෙවිවරු බ්‍රාහ්මිය මිනිසුන් ඒ සියලු දෙනාම ආයමත් අවසාන වතාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරගත්තා. ඒ සිරිපා වන්දනා කරලා අවසන් වෙනවා සමගම ආයමත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිස ඈත් කරනවා සමගම තිබිච්ච ආකාරයටම ඒ ශරීරය ඒ විදිහටම චිතකේ පිහිටියා. ඒ පිහිටනවා සමගම එක සැනින්ම දෙවිවරුන්ගේ අදිෂ්ඨානයට අනුව ගිනි දැල් වෙලා චිතකේ ආදාහණය වුණා. ඉතින් මේ චිතකේ ආදාහණයෙන් පස්සේ දැන් අපි ගත්තොත් මීට කලින් වැඩ හිටපු බුදුරජාණන් වහන්සේලා බොහෝ දෙනෙකුගේ ආදාහණයෙන් පස්සේ හරියට මේ ශරීරයේ ධාතුන් වහන්සේලා එක කැටියට රත්තරන් කුට්ටියක් වගේ රන්වන් පාටින් එක කැටියක් හැටියට තමයි පිහිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ චිතකේ ආදාහණයෙන් පසුව ඒ ඉතිරි වූ ධාතුන් වහන්සේලා ඊතා ඊතා කුඩා කුඩා කොටස්වලට විසිරිලා පැවතුණා. ඒ අතර විශාලම ධාතුන් වහන්සේලා හත් නමක් ඉතුරු වුණා කිසිම ආකාරයක වෙනසක් වෙන්නේ නැතුව. මම ඔබට කියලා තියලා තියෙනවා. ඒ මොනවද ඒ ධාතුන් වහන්සේලා? ලාලාට ධාතුන් වහන්සේ. ඒ කියන්නේ නලල් තලය. කිසිම වෙනසක් වෙන්නේ නැතුව ඒ විදිහටම ඉතුරු වුණා. ඊළඟට දන්ත ධාතුන් වහන්සේලා හතර නමක් ඒ විදිහටම ඉතුරු වුණා. ඊළඟට දකුණු අකු ධාතුන් වහන්සේත් වම් අකු ධාතුන් වහන්සේත් ඉතුරු වුණා. අනිත් සියලුම ධාතුන් වහන්සේලා ප්‍රමාණ තුනකට කුඩා කුඩා කොටස් වලට විසිරුණා. කුඩාම ප්‍රමාණී ධාතුන් වහන්සේලා රන්වන් පාටින් අබෑට ප්‍රමාණයට කොටස් වුණා. මධ්‍යම ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා කිරි පැහැති ප්‍රමාණයට හරියට වී ඇටයක් දෙකට කඩපුවාම තියෙන ප්‍රමාණයට ඉතුරු වුණා. විශාල ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා මුං පියලි ප්‍රමාණයට මුං ඇට ඒක වගේ ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. මේ විදිහට තමයි සර්වඥ ධාතුන් වහන්සේලා ඉතුරු වුණේ. ඉතින් ඔබ දන්නවා අජාසත් රජතුමා ගැන. මේ අජාසත් රජතුමා ආනන්තරි පාප කර්මයක් කරගත්ත කෙනෙක්. මොකද්ද කරගත් ආනන්තරි පාප කර්මය? තමන්ගේ පිය රජතුමාව මරණයටපත් කළා තමයි රජකම ගත්තේ. ඒ රජකම ගත්තා කියන්නේ රජකම දුන්නා. දුන්නට පස්සේ මුලින්ම මොකද කරේ? මේ විස බීජ කැව්වේ කවුද? දේවදත්ත. දේවදත්ත විස බීජ ටික කැව්වා. නුඹ තාත්තා මරලා රජවෙයන් මම බුදුරජාණන් වහන්සේ විනාශ කරලා මම බුදු වෙන්න. දැන් මේ අදහසි තමයි වැඩ කරේ. ඉතින් මේ අජාසත් රජතුමාගෙන් මම පොඩි කරුණු ටිකක් ඔබට කියන්නම්. මේ අජාසත් කියන නම වැටුනේ අජාත සත්ත්‍ය. අජාත කියන්නේ නූපන්. සත්ත්‍ය කියන්නේ සතුරා. නූපන් සතුරා කියලා මේ නම වැටුනේ මව් කුසේදීමයි. මව් කුසේදීමයි නම වැටුනේ. මේ බිම්බිසාර රජතුමාට බිසවට මේ අජාසත් කුමාරයා හම්බෙන්න මේ මව කුසේ ඉදිද්දි දොළ දුකක් හැදුණා. මොකද්ද හැදිච්ච දොළ දුක? ඒ තමන්ගේ ස්වාමියාගේ රජතුමාගේ බිම්බිසාර රජතුමාගේ උරහිස පළලා ලේ බොන්න. උන්න හැදිච්ච දොළ දුක. ඉතින් දැන් මේක කියාගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඕක කියන්න පුළුවන් ඇවිල්ලජ්ජ නැතුව. දැන් කියන්න පුළුවන් කමක් නැහැ. දැන් ඕක දරාගෙන ඉන්නවා. ඉතින් දවසින් දවස මොකද වෙන්නේ? කෙට්ටු වෙනවා ඇදිලා යනවා දැන් එහෙම කලන්තේ හැදිලා වැටෙනවා දැන් රජතුමා අහනවා අනේ දේවිය කියන්න මොනවද ඕනේ මොකක් හරි ආසාවක් තියෙනවද මොනවද අවශ්‍ය කන්න බොන්න කැමති මොනවද ඉතින් අහනවා නෑ නෑ නෑ මම මැරිලා ගියදෙන් මම කියන්නේ කියලා කියන්නේ ඉතින් හිත හදාගෙන ඉන්නවා ඉතින් ඔහොම ඉඳලා ඉඳලා අන්තිමට රජතුමා උපක්‍රමශීලීව ඒ අයට හිතවත් තව ඉන්නවනේ දැන් පරිවාර කාන්තාව ඒ අය ධම්මලා දැන් මේ රහස ඔන්න අහගත්තා. අහගෙන ඊට පස්සේ දැනගත්ත මේ රජතුමාගේ උරේ පළලා ලේ බොන්න ආසයි කියලා. රජතුමා මොකද කරේ? සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඒ වෙලාවෙම රජතුමාගේ කඩුව අරගෙන සිදුරු කරලා ගොට්ටකට අරන් දුන්නා. ඊට පස්සේ තමයි ඔන්න දොළ දුක සංසිඳුනේ. ඉතින් ඒ වෙනකොට ඒ හිටපු බ්‍රාහ්මණවරු අනාගතේ බලන්න පුළුවන් අනාවැකි කියන අය බලලා කිව්ව රජතුමනි මේ දරුවා විශාල විනාශයක් කරනවා. රජතුමාට හානි කරයි, පිය රජතුමාට හානි කරයි මේ දරුවා. මේ විදිහට අනාවැකි කියලා මව කුසේදීමයි නම වැටුනේ නූපන් සතුරා අජාත සත්ත්‍ය. එතකොට අජාසත්ත්‍ය කියන නම වැටුනේ මව කුසේදීමයි. ඉතින් මේ මව කුසින් බිහි වුණාට පස්සෙත් බුද්ධ දේශනාවක තියෙනවා මේ කුඩා කාලේ මේ අජාසත් කුමාරයා ගේ මහා පොට ඇඟිල්ලක ලොකු සැරව ගෙඩියක් ඇවිදින් තියෙනවා. ඉතින් රජතුමා මොකද කරන්නේ? දැන් අඬනකොට සඳලු තලේ එහාට මෙහාට ඉතින් දැන් විහිළු කතා කී කී දරුවෝ නැලවිලි කී කී දැන් නලවන් හදනවා හදනවා හරියන්නේ නැහැ. යටි ගිරියෙන් කෑ ගහනවා. රජතුමා මොකද කරේ? අර ඇඟිල්ල කටට දාගත්තා. කටට දාගෙන ඉතින් ඉන්නේ නැද්දි අර සීතලට එහෙම ඇඬිලා නතර වුණා. ඒ වෙලාවේ මොකද වුනේ? අර කටේ තියෙන රස්නෙට සැරව ගෙඩිය පිපුරුව. පුපුරලා අර සැරව ඔක්කොම කාටට ගියා. දැන් බලන්න පිය සෙනෙහස කියන්නේ අර ඇඟිල්ල කටට අරගෙන සැරව ටික එළියට කෙල ගැහුවේ නෑ. ආයෙමත් අඬන්න පටන් ගනී කියලා. සැරව ටික ගිල්ලා. බලන්න එහෙම හදපු දරුවා අන්තිමට මොකද උනේ? අන්න පාප මිත්‍ර ඇසුර ඊට පස්සේ පාප මිත්‍ර ඇසුර නිසා ඊට පස්සේ කිව්වා මෙහෙමයි රජකම ඉල්ලපන් දැන් ඊට පස්සේ අජාසත්ත ගිහින් ඉල්ලුවා රජකම. ඉල්ලපු ගමන් දුන්නා. දුන්නට පස්සේ ආයි උපදෙස් ලැබුණ ওই දුන්නට ওই රජකමට පෙරේතයි. ආයි ඕක ඉල්ලන්න පුළුවන්. කුමන්ත්‍රණයක් කරලා හරි රජකම ගන්න පුළුවන් තාත්තා හිර කරපන් කියලා. ඊට පස්සේ හිර කරා. ඒත් හරියන්නේ නැහැ. ඔහොම ඉඳලා කොයි වෙලේ හරි මේ ඇතුලේ ඉන්න පිරිස හරිතවත් කරගෙන කුමන්ත්‍රණයක් කරයි හිරේ ඉඳගෙන හරි මරපන් ඊට පස්සේ ඉතින් ටිකින් ටික එකපාරට මරන්නේ නැතුව කෑම බීම දෙන එක අඩු කරා. අඩු කරලා දැන් කෑම යවන්නම තහන. නමුත් අම්මට අර බිසෝට බලන්න යන්න දෙනවා. බිසව මොකද කරන්නේ බත් මුලක් හංගගෙන ඉනේ ගහගෙන ගිහිල්ලා දෙනවා. ඉතින් මෙහෙම දවස් ගාණක් යද්දී මැරෙන්නේ නෑ කෑමත් නෑ ජීවත් වෙනවා. පස්සේ හොයලා බැලුවා දැක්ක මේ බත් මුලක් මාලිගාවේ මේ කුසියෙන් අරගෙන යනවා. ඊට පස්සේ ඒ අයට තහනම් කරා බත් මුලක් දීම තහනම් කරා. දුන්නොත් හිස ගසා දානවා කියලා. ඊට පස්සේ දැන් බිරිඳ මොකද කරන්නේ තමන්ට තමන් කන බත්පතේ බත් අඹරලා හොයන්න බැරි වෙන්නේ ඇඟේ ගාගෙන යනවා. ගිහින් ඒක සූරලා අරගෙන දෙනවා කන්න. මේ විදිහට ස්වාමියාව ජීවත් කරා හිරේදී. අන්තිමට මේකත් ආරංචි වුණා. ඊට පස්සේ ඒ අම්මට බලන්න යන්න තහනම් කරා. අන්තිමට දසවද දීලා කකුල් පළලා ලුණු දාලා ඇවිද්දෝලා මේ විදිහට දසවද දීලා තමයි මරණයට පත් කරේ. දැන් ඔබට ඒ සිදුවීම හද්දී අජාසත් රජතුමා ගැන මොකද හිතෙන්නේ? තරහක් යන්නේ නැද්ද හිතට? යම් කිසි තරහක් ඇති වෙනවා. නමුත් බලන්න මේ මිනිස්සු වෙනස් වෙනවා කියන එක අජාසත් රජතුමා තමයි එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව පිහිටලා අවසන් වෙලා ඒ ශරීරයේ ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලා ගැන කිව්වා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු සිදුවීම අජාසත් රජතුමාට දැනුම් දෙන්න කොහොමද කියලා දැන් පිරිනුවන් පෑවේ කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානය. අජාසත් රජතුමා රජ කරේ රජගහනුවර. ඉතින් මේ අජාසත් රජතුමාට දැන් මේ රාජපුරුෂයන්ට ආරංචි වුණා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. දැන් මේ සිදුවීම රජතුමාට කියන්නේ කොහොමද කියලා දැන් මේ අය කල්පනා කරනවා. රජතුමා ඒ තරම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා භක්තියෙන් හිටියේ. අන්තිමට නිතර නිතර බුදුරජාණන් වහන්සේව හම් වෙලා ධර්මය අහනවා ධර්ම කතා කරනවා හරියට බණ අහලා ධර්මයේ සිහි කරනවා එක අවස්ථාවක් තියෙනවා අජාසත් රජතුමා සවස් කාලේ බුදුරජාණන් වහන්සේව හම් වෙලා ගොඩාක් මේ ජීවිතය ගැන චතුරාරි සත්‍ය ගැන මේ පටිසම්පාද ගැන කරුණු ගොඩාක් මේ පංච උපාදානස්කන්ධය ගැන ප්‍රශ්න කර කර බුදුරජාණන් වහන්සේකින් අහගන්නවා. ඉතින් එදා ධර්ම සාකච්ඡාව අවසන් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අජාසත් රජතුමා ආපසු මාලිගාවට යනවා. ඒ යන අතරතුර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට එතන හිටපු ආනන්ද හාමුදුරන්ට පෙන්වන ආනන්දය බලන්න කියන මේ පාප මිත්‍රයන්ට අහු වෙලා මේ කරගත් හානිය නිසා අජාසත්තට වෙච්ච දේ මේ දේවදත්තට අහු වෙලා ආනන්තරේ පාප කර්මයක් නොකළා නම් අද මේ මොහොතේ මෙතනින් නැගිටින්නේ සෝතාපන්න වෙලා කියෝ. ඒ ධර්මය අවබෝධ කිරීමේ කුසලතාවේ සම්පූර්ණයෙන්ම වැහිලා ගියා කීවා ආනන්තර පාප කර්ම නිසා. එතකොට ධර්මය අවබෝධ කරන්න පුළුවන් පින තිබ්බ කෙනෙක්. බලන්න බුදු කෙනෙක් හම්බෙලත් ඒ අවස්ථාව තිබිලත් ඒක අහිමි වෙලා ගියා. ඒ නමුත් අය අවසාන කාලෙ පුදුමාකාර සද්ධාවකින් භක්තියකින් බුදුරජාණන් වහන්සේ කිරි අජාසත් රජතුමා කටයුතු කරා. ඉතින් මේ රජතුමාගේ රාජපුරුෂයෝ ඉක්මනට ඒ රජතුමාගේ අමාත්‍යවරු ඒ වෛද්‍යවරුන්ග ගෙන්නවා. රාජ වෛද්‍යවරු ගෙන්වලා රජතුමාගේ රෝගී තත්ත්වය, ශාරීරික උෂ්ණත්වය ඔක්කොම බලලා තීරණය කරා රජතුමාට දැඩි චිත්ත කම්පනයක් දරා ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මේ සිදුවීම කිව්වොත් ඒ කාන්තෙන් රජතුමාගේ පපුව පැලිලා මරණයටපත් වෙනවා. ඒ නිසා බේත් ඔරු තුනක් හදන්න කියවා. ඒ වෙලාවේ මොකද කරේ බේත්වරු තුනක් හදලා මේ බේත්වරු වලට චතු මදුර පිරෙව්වා. චතු මදුරයි තව බෙහෙතුයි දාලා රජතුමාට කියා හිටිය රජතුමනි යම් කිසි ශෝකදායි ආරංචියක් කියන්න තියෙනවා. රජතුමා දුහුල් සලුවක් ඇඳගෙන මේ බේත්වරුවේ නිදා ගන්න කියලා. කියලා රජතුමාම නිදි කෙරුව බේත්වරුවට දාලා මේ කරවටක් එනකම් බෙහෙත් පුරවලා බෙහෙත්වරුව නිදි කෙරෙව්වා. නිදි කරෝලා ඉවර වෙලා රජතුමාට එක්තරා පුරෝහිතෙක් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාප කුසිනාරාධිහාවට වන්දනා කරගෙන රජතුමාටගේ තත් කියලා වන්දනා කරලා කියා හිටියා රජතුමනි බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරා උන්වහන්සේ කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේදී පිරිනුවන් පාවදාලා කියලා ඒ කියද්දිම රජතුමාගේ ශාරීරික උෂ්ණත්වය වැඩි වුණා. එහෙම අර චතු මధుර එහෙම දුම් දාන්න පටන් ගත්තා. එහෙම කලන්තේ හැදිනා සිහි නැති වුණා. ඊට පස්සේ අර රජතුමාගේ හිටපු අනික අමාත්‍යවරු ටික රජතුමාව උස්සලා ආයෙමත් දෙවනි ඔරුවෙන් තිබ්බා. තියලා ටික වෙලාවක් යනකොට ආයෙම සීයා. සීයාවට පස්සේ ඇහුවා මොකද්ද මොකද්ද කිව්වේ මට ඉස්සෙල්ලා කියලා. ඊට පස්සේ දෙවනි වතාවෙත් කිව්වා රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිණුවන් පාවදාලා කිය. දෙවනි වතාවෙත් ඒක ආද්දිම සිහි නැති වුණා. ඊට පස්සේ උස්සල ආයමත් බෙහෙත් ගල්වල තුන්වෙනි බේත්තුරුවෙන් තිබ්බා. ඒකේ සිහි නැති වුණා. ඊට පස්සේ රජතුමාව බෙහෙත් ගල්වල නොයෙක් බෙහෙත් වතුර වලින් නාවලා ඊට පස්සේ තමයි ආයෙ සුව කරලා ගත්තේ. ඒ සුව කරාට පස්සේ අජාසත් රජතුමා සම්පූර්ණයෙන්ම සුව වුණාට පස්සේ ඒ ශරීරයට සිහිය කල්පනාව ආවට පස්සේ රජතුමා ඉක්සරලාම රාජ ආභරණ ගලවලා වීසි කරනවා. වීසි කරලා කොණ්ඩේ කඩාගෙන රජතුමා දුවගෙන දුවගෙන යනවා ජීවක කියන අඹ වනයේට. දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන රජතුමාට බණ කියපු තැන එතන පපුවට ගගහ හඬා වැටෙමින් ඒ කියපු මනපද සිහි කර කර හවස් වෙනකම්ම රජතුමා අඬනවා. අඬලා හවස රජතුමාගේ දුක ටිකෙන් ටික ටිකෙන් ටික තුනී වුණාට පස්සේ රජතුමා කල්පනා කරනවා දැන් ඉතින් අඬලා වැඩක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවසానයි. දැම්මට කරන්න තියෙන්නේ උන්වහන්සේගේ ਸਰවඥ ධාතු උන්වහන්සේලා භාගයක්ම මටයි අයිති. මම සර්වඥ ධාතුන් වහන්සේලා ඉල්ල ගන්නවා. මොකද අපේ පිය රජතුමා තමයි ඉස්සරලාම බුද්ධත්වයේ කරා ගිහි ජීවිතය අතහැරලා යද්දි මේ නගරයට ආවේ. ඊළඟට පිය රජතුමාගේ ඉල්ලීම නිසා බුද්ධත්වයේ ලැබලා ඉස්සරලාම ඇවිල්ලා ධර්මයේ කියලා අපේ පිය රජතුමා සෝතාපන්න කරා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට මම මේ මේ වගේ උපකාර කරා. ඒ නිසා සම්බුදු සිරුරේ ධාතුන් වහන්සේලාගේ භාගයක්ම මට අයිති කියලා ඊළඟට රජතුමා ඇවිල්ලා ලියමනක් ලියලා ධාතුන් වහන්සේලා ඉල්ලලා කුසිනාරානුවර මල්ල රජදරුවන්ට දූතේ කතේ යවනවා. ධාතුන් වහන්සේලාගෙන් භාගයක් ඉල්ලලා. ඒ වෙලේ රජතුමා කල්පනා කරන බැරි වෙලාවත් මට මේක දුන්නේ නැත්නම් මං යුද්ධ කරලා හරි ගන්නවා කියලා සිවුරග සේනාවම රැස් කරගෙන කුසිනාරා නුවර සමීපයට ගිහිල්ලා රැකවල්ලාගෙන ඉන්නවා. මොකටද මේ යුද්ධ කරලා ධාතුන් වහන්සේලා ගන්න. ඉතින් මේ විදිහටම තවත් පිරිසක් රැස් වෙනවා යුද්ධ කරලා ධාතුන් වහන්සේලා ගන්න. ඒ තමයි මේ බුලී කියන නුවර හිටපු අනෙක් රජවරු. ඒත් කල්පනා කරනවා ධාතුන් වහන්සේලා අපටත් අයිති. ඒ නිසා අපිත් යුද්ධ කරලා හරි ගන්න. ඊළඟ දින විශාලා මහනුවර ලිච්ඡවීන්. ඒ අයත් සේන අරගෙන ඇවිල්ලා අපටත් ධාතුන් වහන්සේලා දුන්න නැත්නම් අපිත් යුද්ධ කරලා ගන්නවා. ඊළඟට කිඹුල්වත් නුවර ශාක්‍යයන් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ කුලයේ කෙනෙක්. අපේ પરම්පරාවේ කෙනෙක්. අපිට අනිවාර්යෙන් ධාතුන් වහන්සේලාගෙන් භාගයක් අවශ්‍යයි. ඊළඟට අල්ල කප්ප කියන නුවරේ බුලී කියන පිරිස. ඊළඟට රාමගාමේ කෝලිය කියන පිරිස. ඊළඟට වේතදීප කියන බමුණු ගමේ පිරිස, පාවා නුවර පිරිස. මේ විදිහට එක එක කණ්ඩායම් විශාල වශයෙන් ඇවිල්ලා එක එක ප්‍රදේශවල රැකවල් ආගෙන ඉන්නවා අපටත් ධාතුන් වහන්සේලා ඕනේ කියලා. දැන් මේ මොකද අන්තිමට වෙන්න යන්නේ? ධාතුන් වහන්සේලා බෙදා ගැනීම පිණිස යුද්ධයක් ඇති වෙන්න ලකුණු පහළ වෙනවා. ඒ වෙලාවේ තමයි ඩ්‍රෝන කියන බමුණ ඉදිරිපත් වෙලා ਸਰවඥ ධාතුන් වහන්සේලා බෙදන්න මේ බමුණ ඉදිරිපත් ඉදිරිපත් වෙලා මේ ඔක්කොටම කරුණු කියලා මේ ඩ්‍රෝන බමුණ කියා හිටිනවා. හරියටම මේ කණ්ඩායම් 8ටම මේ ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදලා සම සමාන සමාන කොටස් වලින් ලබා දෙන්න. මේ විදිහට කියලා තමයි ඔන්න ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදනවා. බෙදලා ඉවර වෙලා ඔබේ දැන ගැනීම පිණිස ඔබ මතක තියාගන්න. ඒ බුදු සිරුරේ ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලාගෙන් කුඩාම ප්‍රමාණේ අබයට ප්‍රමාණයෙන් ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලා ඒ ධාතු බෙදපු ඒ රන් නැලියෙන් පහ මේ සම්පූර්ණ පුරෝල ප්‍රමාණ පහක් තිබිලා තියෙනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ධාතුන් වහන්සේලාත් ඒ රන් නැලියෙන් පිරෙන්න පහක් තිබිලා තියෙනවා. විශාල ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා හයක් තිබිලා තියෙනවා. එතකොට මේ නැලියට පුරවපුවාම 16ක් තිබිලා තියෙනවා. මේ 16 මේ නැලියෙන් දෙක බැගින් රජවරු කණ්ඩායම් 8ට බෙදුවා. ඊළඟට ඒ අතර තිබ්බ විශාලම ධාතුන් වහන්සේලාත් ඒ දන්ත ධාතුන් වහන්සේලා හතර නම අකු ධාතුන් වහන්සේලා දෙනව ලලාට ධාතුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලාත් ඒ වෙලාවෙම ඒ ඒ විදිහට බෙදලා ඩ්‍රෝන බමුණ මොකද කරේ එක දන්ත ධාතුන් වහන්සේ නමක් කාටවත් පේන්නේ නැති වෙන්න ජටාවේ තියාගත්තා. මේක මම වන්දනාමාන කරනවා. මේ සිදුවීම ඔක්කොම මනුස්ස ලෝකේ මේ ධාතු බෙදුවට ඒ අතුරු සිදුරු නැතුව දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු රැස් වෙලා බලාගෙන ඉන්නවා. ඒ වෙලේ සක්‍ර දෙවියෝ බැලුවා කෝදන්ත ධාතුන් වහන්සේ. බලද්දී එක දන්ත ධාතුන් වහන්සේ නම ජටාවේ හංගගෙන. සක්‍ර දෙවියෝ කල්පනා කරා මේ දන්ත ධාතුන් වහන්සේට ගරු සත්කාර පුද පූජා කරන්න තරම් මේ බමුණ පොහොසත් කෙනෙක් නෙවෙයි. මේ දන්ත ධාතුන් වහන්සේ අයිති අපටයි කියලා රත්තරන් කරඬුවක් ගෙනල්ලා දිව්‍ය ලෝකේ ඉඳන්ම අදිෂ්ඨාන කරලා අර දන්ත ධාතුන් වහන්සේ කරුණුවට අරගෙන දිව්‍ය ලෝකයට අරගෙන ගියා. ඉතින් සිළු මිනිස් ඇයේ තැම්පත් කරා. ඊළඟට ඒ වෙලාවේ ලලාට ධාතුන් වහන්සේ මල්ල කියන රජදරුවන්ට අයිති වුණේ ලලාට ධාතුන් වහන්සේ අයිති වෙන වෙලාවෙම ඉක්මනට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පෙනී ඉඳලා මල්ල රජදරුවන්ට කරුණ කිව්වා රජදරුවනි මේ ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී දේශනා කරලා තියෙනවා අනාගතේ කාවන්තිස්ස කියලා රජ කෙනෙක් ලංකාවේ සේරු කියන නුවරක චෛත්‍යයක් නිර්මාණය කළ ඒ චෛත්‍යය තැන්පත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. ඒ නිසා මේක අපට දෙන්න අපි මේක પરම්පරාවෙන් රැගෙන ගිහින් ඒ අවශ්‍ය කාලය වෙනකොට සුදුසු තැනට ලැබෙන්න සලස්සන්නම් කියලා ඉල්ලගත්තා. ඉතින් ඒ ලලාට ධාතුන් වහන්සේ තමයි අද සීරුවාවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ ඉන්න. ඊළඟට මේ විදිහට තමයි ධාතුන් වහන්සේලා බෙදුනේ. බෙදලා ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදලා දුන්නා. එකක් තමයි අජාසත් රජතුමාගේට ඔන්න කොටසක් දුන්නා. ඊළඟට විශාලා මහනුවර ලිච්ඡවීන්ට කොටසක් දුන්නා. ඊළඟට කිඹුල්වත් නුවර සාක්‍යයන්ටත් කොටසක් දුන්නා. ඊළඟට අල්ල කප්ප කියන නුවර බුලී කියන රජදරුවන්ටත් ධාතුන් වහන්සේලා කොටසක් දුන්නා. ඊළඟට රාමගාමී හිටපු කෝලිය රජදරුවන්ටත් කොටසක් දුන්නා. වේතදීප කියන ගමේ හිටපු බ්‍රාහ්මණ පිරිසටත් ධාතුන් වහන්සේලා කොටසක් දුන්නා. පාවානුවර මල්ල රජදරුවන්ටත් කොටසක් දුන්නා. කුසිනාරාවේ හිටපු පිරිසටත් කොටසක් මේ විදිහට කණ්ඩායම් 8කට ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා. ඊළඟට දැන් බලද්දි ජටාවේ බලද්දි බමුණගේ හංගගත්ත දන්ත ධාතුන් වහන්සේ නෑ. ඊළඟට බමුණ කල්පනා කර කමක් නෑ. ධාතුන් වහන්සේලා මට ඉතුරු වුණේ නැතත් මේ ධාතුන් වහන්සේලා බෙදපු මේ රන් නැලිය මට වටිනවා. මේකත් පූජනීයයි කියලා ඒ නැලිය තැම්පත් කරලා චෛත්‍යයක් හැදුවා. ඊළඟට පස්සේ තමයි ආවේ තවත් රජවරු පිරිසක් ආව පිප්පලී කියන නුවර රජදරුවන් ආවේ පහුවෙලා. ඒ එනකොට ධාතු බෙදලා ඉවරයි. ඒ අයට අන්තිමට ඉතුරු වෙන්න දෙයක් නෑ ධාතුන් වහන්සේලා. ඒ අය කල්පනා කරා නමුත් බුදුරජාණන් වහන්සේ ආදාහනය කරපු මේ සෑයේ අලු ටික පවා පූජනීයයි කියලා ඒ අලු ගෙනිහින් චෛත්‍යයක් හැදුවා. අදත් තියෙනවා අංගාරව චෛත්‍ය කියන්නේ චෛත්‍ය. එතකොට මේ රජවරු 8 දෙනා එක එක ප්‍රදේශවලට ගිහින් චෛත්‍ය 8ක් හැදුවා. ඊළඟට රන් නැලිය තැම්පත් කරලා එක චෛත්‍යයයි අලු තැන්පත් කළ චෛත්‍ය. එතකොට චෛත්‍ය කීයද ඔක්කොම? චෛත්‍ය 10ක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් සමග ඉන්දියාවේ නිර්මාණය වුණා. ඊළඟට ලස්සන සිදුවීමක් තියෙනවා. බලන්න මේ අජාසත් රජතුමාගේ සද්ධාව අජාසත් රජතුමාට හම්බෙච්ච ධාතුන් වහන්සේලා දැන් අජාසත් රජතුමාට කුසිනාරා නුවර ඉඳන් රජගහ නුවරට යොදුන් ගණනාවක් ගෙනියන්න තියෙනවා. යොදුන් 100ක පමණ දුරක් අරගෙන යන්න තියෙනවා මේ. රජතුමා මොකද කරන්නේ? මේ ධාතුන් වහන්සේලා ඉක්මනට අරගෙන යන්නේ නැහැ. රජතුමා පෙරහැරින් විශාල පිරිස් අරගෙන රජතුමාගේ ඒ තියෙන සීමාව තුළ සෑම ගමකම පිරිස රැස් කරලා ඒ ගම්මානවල ඉන්න පුද පූජාවල් සූදානම් කරලා දවසකට ඊටාම සුළු දුරක් අරගෙන යනවා. ගිහින් ඒ ප්‍රදේශයේ තියෙන සියලුම මල් ගස්වල මල් රජතුමාගේ අනෙන් පිරිස ධම්මල කඩවනවා. කඩලා ඒ සියලුම මල් ගස්වල මල් පූජා කරනවා. පූජා කරලා එදා දවසේ හි වන්දනාමාන කරලා රජතුමත් එතනම ඒ ධාතුන් වහන්සේලා ඒ තැනම රජතුමා නිදා ගන්නවා. නිදාගෙන පහෝදා උදේට ආයි වන්දනාමාන කරලා ආයි ටික දුරක් ගෙනියනවා. ආයි මගදි මල් ගහක් දැක්ක ගමන් එතනින් ධාතුන් වහන්සේලා වඩා හිඳවලා ඒ සියලු මල් කඩලා පූජා කරනවා. ඉතින් මේ විදිහට දවස් ගණනාවක් රජතුමා මේ ධාතුන් වහන්සේලාට පුද පූජා කර කර හිමින් හිමින් දැන් රජගහ නුවරට යද්දී දැන් රජ කෙනෙක්ගේ රාජ්‍ය පාලන කටයුතු අතහැරලා රජතුමා මේකට මේ ඉදිලා ඉන්නකොට පාලනයට මොකද වෙන්නේ? දැන් ඔන්න අර ටික ටික දැන් අරබුද ඇති වෙන්න පටන් ගත්තා. මොකද බෞද්ධයෝ විතරක් නෙමෙයි අන්‍ය ආගමිකයෝත් ඉන්නවනේ අන්‍ය තීර්ථකයෝ ඉන්නවා. සංජය බෙල්ලට්ටි පුත, කකුද කච්චායන, මක්කලි ගෝසාල, නිගණ්ඨනාද පුත නොයේක් මිත්‍යා දෘෂ්ටික සාස්ත්‍රවරු හිටියා. ඒ අයගේ කණ්ඩායම් මොකද කරේ තැන් තැන්වල දැන් කැරලි ගහන්න පටන් ඊළඟට දැන් මේ ඉන්න රජතුමාගේ සේනාව අස්සෙත් යම් යම් කුමන්ත්‍රණ ගියා. ගිහින් දැන් රජතුමාටත් ධාතුන් වහන්සේලාටත් නිඳා කරන්න පටන් ගත්තා. නිඳා කරලා විශාල පිරිසක් මරණින් මත්තේ නිරේ උපදින්න අකුසල් රැස් කරගත්තා. මේ වෙලාවේ මේක දැක්කා මහා කාශ්‍යප කියන මහරහතන් වහන්සේ. දැකලා කල්පනා කරනවා රජතුමාට කියන්න ඕන ඉක්මනට රජගහ නුවරට මේ ධාතුන් වහන්සේලා අරගෙන යන්න කියලා නැත්නම් විශාල පිරිසක් අකුසල් රැස් කරගන්නවා. රජතුමාගේ මේ තියෙන සද්ධාව අඳුන ගන්න බැරුව රජතුමාට ගරහලා ඊළඟට නින්දා පහස කරලා මේ වෙලාවේ සක්‍ර දෙවියෝ පෙනී හිටියා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉදිරියේ. පෙනී හිටියට පස්සේ මේ සිදුවීම සක්‍ර දෙවියෝ එක්ක සාකච්ඡා කරා. අන්න ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ ලෝකෙ දිහා බලලා කියනවා ස්වාමීනි මේ වෙනකොට මේ ලෝකේ ජීවත් වෙන පුතජන මිනිසුන් අතර අජාසත් රජතුමා තරම් සද්ධාවෙන් දියුණු වෙච්ච කෙනෙක් සක්‍රදයු දකින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ දැන් මාර්ගඵලලාභීන් නෙමෙයි. පුතජන අය අතර අජාසත් රජතුමා තරම් සද්ධාව දියුණු වෙච්ච කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ කියනවා මේ මිනිස්යන් අතර. ඒ නිසා සක්‍ර දෙයියෝ පෙනී ඉඳලා කිව්වත් අජාසත් රජතුමාට රජතුමනි මේ ධාතුන් වහන්සේලා ඉක්මනට අරගෙන යන්න කියලා රජතුමා නම් අහන්නේ කීවා. එච්චරකට ගෞරවයක් තියෙනවා ධාතුන් වහන්සේලා ගැන අපි කිව්වත් අහන්නේ නැහැ කියලා. එහෙනම් අපි උපක්‍රමයක් කරමු කියලා. උපක්‍රමේ තමයි අමනුෂ්‍ය බයකුයි රෝග බියකුයි ඇති කරමු කිව්වා. ඊට පස්සේ මහකාශ්‍යප මහරහතන් වහන්සේට ගිහින් කියා සිටින්න කිව්වා රජතුමනි මේ අමනුෂ්‍යව කුපිත වෙලා ඉන්නේ මේ රෝග බියක් ඇති වෙගෙන එනවා. ඒ නිසා ඉක්මනට ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව පිණිස අරගෙන යන රජගහ නුවරට අන්න ඊට පස්සේ නම් ගෙනියයි කියලා. ඊළඟට දෙවිවරු මොකද කරේ? ඒ ඒ ගම්මානවල අමනුෂ්‍ය බිය රෝග බිය ඇති කෙරෙව්වා. ඊට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහින් රජතුමාට කියා හිට රජතුමනි මේ අමනුෂ්‍ය කුපිත වෙලා අමනුෂ්‍ය බියක් ගම්මානවල ඇති වෙනවා. ඊළඟට රෝග බිය ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඉක්මනට ධාතුන් වහන්සේලා අරගෙන යන්න කියලා. අන්න ඒ වෙලාවේ මේ අජාසත් රජතුමා කියන ස්වාමීනි මට නම් හිත දෙන්නෙම නෑ කියනවා. මම මේ ගමින් ගමට මේ ධාතුන් වහන්සේලා ගෙනihin මේ රටම මේ සෑම ගමක් ප්‍රදේශයක්ම මේ ධාතුන් වහන්සේලාට පූජා කරගෙන මේ හිමින් හිමින් සද්ධාවෙන්මයි මේක ගෙනියන්න ඕනේ. නමුත් ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙච්චර කරුණ කියද්දි මට පිටුපාන්න බෑ. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම ගෙනියනවා කියලා උන්න ධාතුන් වහන්සේලා ඉක්මනට හජගහ නුවරට අරගෙන ගිහින් ස්තූපයක් හදලා ඔන්න තැම්පත් කරා. ඉතින් මෙහෙම ටික කාලයක් යද්දී දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් පළවෙනි ධර්ම සංගායනාවත් ඉවර වෙලා මාස කිහිපයක් ගියාට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනාගතේ මේ ਸਰවඥ ධාතුන් වහන්සේලාට මේ අන්‍ය තීර්ථකයන්ගෙන් අන්‍ය ආගමිකයන්ගෙන් යම් කිසි හානියක් උපද්‍රවයක් වෙනවද කියලා හොයලා බැලුවා. ඒ හොයලා බලපු වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්කා අනාගතයේ අන්‍ය තීර්ථකයෝ මේ බලවත් වෙන කාලයක් එනවා. ඒ අය මොකද කරන්නේ? මේ චෛත්‍ය විනාශ කරලා ධාතුන් වහන්සේලා විනාශ කරන්න කටයුතු කරනවා. ඒ නිසා ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව පිණිස කිසි කෙනෙකුට ඒ අන්‍ය තීර්ථකයන්ගේ බලය වර්ධනය වෙච්ච කාලය තුළ ධාතුන් වහන්සේලා ආරක්ෂා සහිතව තියන්න එක තැනකට එකතු කරලා ආරක්ෂිත ස්ථානයක තියන්න ඕන කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කරා. කරලා මේක රජතුමාට දැනුම් දුන්නා. කියා හිටිය අජාසත් රජතුමාට ඇවිල්ලා රජතුමනි ඔබ වහන්සේ වගේ සද්ධාවන්ත රජ කෙනෙක් පහළ වෙච්ච යුගයක මේ ධාතුන් වහන්සේලාට ආරක්ෂාව සැලසිය යුතුය. අනාගතයේ පහළ වෙන රජවරුන් විසින් මිත්‍යා දෘෂ්ටිකයන්ගේ කී මහල මේ ධාතුන් වහන්සේලාට හානි කරන්න පුළුවන්. ඒ නිසා රජතුමනි ඉක්මනට මේ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව පිණිස කටයුතු කරන්න කියව. ඒ වෙලේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ කියා හිටිය රජතුමනි ධාතුන් වහන්සේලා ඒ ඒ තැම්පත් කරපු ස්ථාන වලින් රැගෙනේම අපි සතුයි කීවා. රජතුමා ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරන ස්ථානයේ විතරක් හදන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මොකද කරේ? රජගහ නුවරට ගිනිකොන ප්‍රදේශයේ විශාල ගල් පර්වතයක් තිබුණා. මේ විශාල ගල් පර්වතයේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේගේ 이르දි බලයෙන් අදිෂ්ඨාන කරලා අතුරුදහන් කළා. අතුරුදහන් කරලා ඒ ගල් පර්වතයේ තිබ්බ තැන ඒ පස් ඉවත් කරලා රජතුමා රාජ්‍ය පිරිස දාලා සේවකයෝ දාලා සම්පූර්ණ ඇතුළට ඇතුළට විශාල වලක් හැරුවා. පුංචි ප්‍රමාණයේ වලක් නෙමෙයි සම්පූර්ණයෙන්ම ඒක සඳහන් වෙලා තියෙන්නේ විශාල වලක් කැණීම් කරා විශාල චෛත්‍යයක් වගේ ප්‍රමාණයට ඇතුළට කැණීම් කරා රියන් 80ක ප්‍රමාණයට විශාල වලක් කැණීම් කරා. මේ අතරතුර මිනිස්සු අහන්න පටන් ගත්ත රජතුමනි මොකද ඔය ඔච්චර විශාල වලක් හාරන්නේ? ඔච්චර විශාලට මොකද මේ කැලේ මේ ගල් කෝ මෙතන තිබ්බ ගල කියලා අහනකොට රජතුමා කියා හිටිය මේ 80 මහා ශ්‍රාවකයන් උදෙසා චෛත්‍ය හදන්න හදන්නේ. රජතුමා කිසිම කෙනෙකුට මේ තොරතුරු යන්න ඉඩ දුන්නේ නැහැ. එතකොට අනාගතයේ අන්‍යාගමිකයෝ දැනගන්නවා ධාතුන් වහන්සේලා තියෙන්නේ මෙතන කියලා. ඒක දැනගත්ත භික්ෂුන් වහන්සේලාත් රජතුමත් ඒ සුළු පිරිසක් විතරක් දැනගත්තා. මේ විදිහට සම්පූර්ණයෙන් පොළොව ඇතුළට කැණීම් කරලා විශාල ප්‍රමාණයක් හැදුවා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මොකද කරේ? අනිත් සියලුම තැන්වල තිබ්බ ਸਰවඥ ධාතුන් වහන්සේලා උන්වහන්සේලාගේ අදිෂ්ඨානෙන් එකතු කරා. නමුත් රාමගාම කියන නුවර තිබ්බ ඩ්‍රෝනයක් පමණ වෙච්ච සර්වඥ ධාතුන් වහන්සේලා ගත්තේ නැහැ. ඒ වෙලාවේ අජාසත් රජතුමා අහනවා මහකාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි දැන් ඔබ වහන්සේමයි කියේ මේ ධාතුන් වහන්සේලාට හානි වෙනවා මේ ධාතුන් වහන්සේලා ඔක්කොම එකතු කරන්න ඕනේ කියලා. නමුත් ඇයි මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන අටින් හත් නමක් විතරක් ගත්තේ. එක් ඩ්‍රෝනයක් ඉතුරු කරේ යයි කියලා ඇහුවා. ඒ වෙලේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ කියා හිටිය රජතුමනි ඒ ඩ්‍රෝණය අපි ආරක්ෂා කළ යුතු නෑ. ඒ ඩ්‍රෝණය අනිවාර්යයෙන්ම මේ වෙනකොටත් නාග ලෝකේ නාගයන් විසින් ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා අනාගතයේ ඩ්‍රෝණය ලංකාවේ ස්වර්ණමාලී කියන චෛත්‍ය රාජානන් වහන්සේ නමක් තුල තැන්පත් වෙනවා. ඒ නිසා ඒකට අපි අත තියන්න අවශ්‍ය නෑ කීවා. කියලා ඒ ඩ්‍රෝණය අතහැරියා. නමුත් ඉතුරු ඩ්‍රෝන හතම සර්වඥ ධාතුන් වහන්සේලා ඒ වන්දනා කරන්න පමණක් එක් ධාතුන් වහන්සේ නමක් ඒ චෛත්‍යවල ඉතුරු වෙන විදිහට ඉතුරු ඔක්කොම මහරහතන් වහන්සේලා අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා මේ පොළොව ඇතුලේ සම්පූර්ණයෙන්ම රියන් 80ක් ඇතුළට පොළොව හාරලා ඒක ඇතුලේ ඒ ගඩොලෙන් වටේට බැඳලා පොළොව ඇතුලේ තැම්පත් කරා රත්තරන් කරඬු හතක මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරා. තැම්පත් කරලා ඒ කරඬු හත ඊළඟට රිදී කරඬු වලින් වැහුවා. ඊළඟට සඳුන් දරවලින් මේ විදිහට එක එක ප්‍රමාණේ කරඬු වලින් වහලා වහලා ඊළඟට ඒව හොයන්න බැරි වෙන්න තනික් මේ චෛත්‍යයක් නිර්මාණය කරා. නිර්මාණය කළ රජතුමා මොකද කරේ? ඒක වටේට ඊළඟට පුංචි ගයක් වගේ හැදුවා. වහලා ඉවරයි ඒක උඩින් උඩත් වැහුවා. වහලා ඉවර වෙලා ඒකට අකුල් දාලා අන්තිමට රජතුමා ඒක ඇතුළට ගිහිල්ලා රත්තරන් වලින් හදපු පහන් පූජා කරා. ඊළඟට රිදීයෙන් හදපු පහන් පූජා කරා. රජතුමා විසින් නොයේක් ප්‍රදේශ වලින් ගෙන්නපු මල් පූජා කරා. ඊළඟට සුවඳ වර්ග එක එක සුවඳ ද්‍රව්‍ය සම්පූර්ණ මේ වටේ බිත්තිවල හැම තැනම ගැල්ලුවා. දැන් පොළොව ඇතුලේ. මේක බලාගෙන හිටපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ වෙලාවේ අදිෂ්ඨානයක් කරා මේ මල් ඊළඟට පහන් ඊළඟට මේ සුවඳ ද්‍රව්‍ය කිසිවක් පර නොවේවා. ඒවායේ සුවඳ අද අතු මේ ඒ ආලේප කරපු සුවඳමින් අවුරුදු 5000ක් කල් පවතිවා කියලා අදිෂ්ඨාන කරා. මේ පහන් ඔක්කොම මේ විදිහට පවතිවා කියලා මහකාශ්‍යප මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරලා ඒ පොළොව ඇතුලේ හදපු ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරපු කුටිය දොර වහලා ඒක යතුරත් අරගෙන අස්ස ලෝමේක එල්ලුවා. එතනම එහා පැත්තෙන් එල්ලලා රජතුමා මොකද කරේ? රජතුමා ළඟ තිබ්බ වටිනාම මණික. ඒ වෙනකොට දඹදිවම තියෙන වටිනාම මණික රජතුමා තුල තිබුණා. ඒ මාණික්ක රජතුමා එතන තිබ්බා. තියලා රජතුමා පුංචි කොළ කෑල්ලක ලිව්වා අනාගතයේ මේ ධාතුන් වහන්සේලා ලබාගෙන රජ කෙනෙක් 84000ක් විහෙර විහාර මුළු දඹදිව ඉදි කරනවා. ඒ රජතුමාට යම් කිසි දිලිඳුකමක් ආර්ථිකමය පසුබෑමක් ඇතිවෙච්ච කාලෙක පහළ වෙලා හිටියනම් මේ මැණික ලබාගෙන සම්පූර්ණයෙන් ඒ රජතුමාට පොහොසත් වෙන්න. ඒ චෛත්‍ය හදන්න කටයුතු සඳහා මේ මැණික පූජා කරා කියලා එක ලිව්වා. ලියලා ඉවර වෙලා ඒ වෙලාවේ මොකද කරේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියා හිටිය රජතුමනි රත්තරම් පත්තිරුවක් අරගෙන අනාගත වාක්‍යයක් තියෙනවා කිව්වා ඒක ලියන්න කියලා. ඒ වෙලේ රත්තරම් පත්තීරුවක මහකාශ්‍ය මහරහතන් වහන්සේ අනාගතය බලලා කියා හිටිය රජතුමනි තව අවුරුදු 218ක් මේක ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඒ කාලේ තමයි මේ ධාතුන් වහන්සේලාට අන්තරාය කර කාලේ. අවුරුදු 218කට පස්සේ අශෝක කියලා රජ කෙනෙක් පහළ වෙලා ඒ මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් මුළු රටම එක්සේසත් කරනවා. මුළු දඹදිවම බේරගෙන 84000ක් විහෙර විහාර මුළු දඹදිව පුරාම ඉදි කරලා මේ තියෙන සර්වඥ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන හතම ඒ සෑම චෛත්‍යයකම තැන්පත් කළ මුළු දඹදිවම සර්වඥ ධාතුන් වහන්සේලා ව්‍යාප්ත කරනවා. ඒ නිසා ඒ සඳහා ඒ ටික ඔක්කොම විස්තරේ ලියන්න කියනවා. ඉතින් අනාගතයේ තව අවුරුදු 218කින් පහළ වෙන අශෝක කියන රජ කෙනෙකුට මේ ධාතුන් වහන්සේලා ලබා ගන්න අවසරයි කියලා ඒ අවසරේ ඔක්කොම ලියලා රත්තරන් පත්තිරුවක ලියලා ඒ දොරටුව ළඟ තිබ්බා. තියලා ඉවරලා සම්පූර්ණ රජතුමා අවසානයේට රජතුමාගේ රාජ ආභරණ ඊළඟට අජාසත් රජතුමාගේ ඔටුන්න ඒ ඔක්කොම ධාතුන් වහන්සේලාට පූජා කරා. පූජා කරලා රජතුමාත් ඒ භික්ෂුන් වහන්සේලාත් ඉවත් වුණාට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සක්‍ර දෙවියන්ට ආරාධනා කරා මේකේ ආරක්ෂාව සපයන්න කියලා. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ ඔබ අහලා ඇති විශ්වකර්ම කියලා දිව්‍ය පුත්‍රයෙක් ගැන මේ විශ්වකර්ම කියන දිව්‍ය පුත්‍රයාට බාර දුන්නා සම්පූර්ණයෙන්ම මේ පොළොව ඇතුලේ තැම්පත් කරපු ਸਰවඥ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව පිණිස යම්කිසි ආරක්ෂිත වැඩපිළිවෙලක් යොදන්න කියලා. ඒ වෙලේ විශ්වකර්ම කියන දිව්‍ය පුත්‍රයා විශාල යන්ත්‍රයක් මැව්වා මේ සාමාන්‍යයෙන් කඩු විශාල ප්‍රමාණයක් වටේට කැරකෙන යන්ත්‍රයක්. ඒ කියන්නේ සම්පූර්ණ රවුමට තියෙන නිකන් පිටතර කට්ටක හැඩේට අර හදපු කුටිය සම්පූර්ණයෙන්ම වැහෙන්න ඒකේ සෑම තැනම කඩු හයි කරලා තියෙනවා. ඒ කඩු වේගෙන් කැරකෙනවා. ඒ නිතරම කැරකෙනවා. ඒ ඔක්කොම හයි කරේ එකම එක ඇණියකින් තමයි මේ ඔක්කොම මේ දෙවි කෙනා නිර්මාණය කරේ. හදලා ඉවර වෙලා දෙවිවරු 이르දි බලෙන් එතන ඒක තැම්පත් කරා. තියලා ඉවරලා ඒකෙන් වැහුවා. වහලා ඉවරලා ඒකට උඩින් සම්පූර්ණයෙන්ම ආයි ගඩොලෙන් වහලා ඉවරලා පොළොව මට්ටමට එනකොට උඩින් වහලා පස් දාලා දැන් මේ පොළොව ඇතුලේ තමයි මේ යන්ත්‍රෙත් හයි කරලා ඒක ඇතුලෙන් අර කුටිය ඒ කුටිය ඇතුලේ ධාතුන් වහන්සේලා. ඒක ඇතුලේ දොරෙන් ඇතුලට යන්න තියෙන. මේ විදිහට සම්පූර්ණයෙන්ම ඔන්න ධාතුන් වහන්සේලා ආරක්ෂා කරා. දැන් ඉතින් මේක මේ පළවෙනි ධර්ම සංගායනාව ඉවර වෙලාද මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කළා. ඉතින් අවුරුදු ගණනාවක් ගියා. අජාසත් රජතුමාගේ ඒ පීට්‍රු ඝාතක ඒ ක්‍රමේ නිසාම අජාසත් රජතුමාට බිහි වෙච්ච පුතා මොකද කරේ? අජාසත් රජතුමාවත් ඒ විදිහට මැරුවා. මරලා රජකමටපත් වුණා. එයාගේ පුතා ඊට පස්සේ යාවත් මැරුවා. මේ විදිහට පීට්‍රු ඝාතක පරම්පරාවක් තමයි ටිකෙන් ටික පැවතුනේ. ඉතින් මේ විදිහට ගියාට පස්සේ අවුරුදු 200 ගාන තුල නොයේක් වෙනස්කම් ඇති වුණා, මිත්‍යා දෘෂ්ටිකය බලවත් වුණා. ඊළඟට ඔබහලා ඇති ඔය ඇලෙක්සැන්ඩර් කියන අධිරාජ්‍ය ග්‍රීසියේ හිටපු ඉන්දියාව ආක්‍රමණය කරා විශාල සමූල ඝාතනයක් වුණා. මේ වගේ විශාල මේ විදිහට ඉන්දියාව තුළ පරිවර්තන වෙලා ගිහිල්ලා චන්ද්‍රගුප්ත කියලා රජ පරම්පරාවක හිටපු මේ අශෝක කියන අධිරාජ්‍ය තමයි ඊළඟට සේනා සංවිධානය කරලා මේ සතුරන් පරාජය කරලා මුළු දඹදිවම එක්සේසත් කරා. ඊට පස්සේ ඔබ දන්නවා නීග්‍රෝධ කියන පුංචි සාමණේ රහතන් වහන්සේකින් ධර්මය අහලා ඊළඟට මේ රජතුමා තිසරණේ පිහිටලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේට ආරාධනා කරලා උන්වහන්සේට ගෙනලා උන්වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධය කොච්චරක් තියෙනවද? ඒ වෙලේ කියා හිටිය රජතුමනි 84000ක ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වෙලේ රජතුමා කියා හිටියේ එහෙනම් මම මුළු දඹදිව පුරාම 84000ක් විහෙර විහාර ඉදි කරන්නම්. ඉතින් ඒ ඉල්ලීම අනුව රජතුමා මොකද කරේ මුළු දඹදිව සෑම ගමක් නගරයක් පාසාම 84000ක විහෙර විහාර ඉදි කරා. ඉදි කරලා එකම දවසේ ධාතුන් වහන්සේලා නිදන් කරලා මේ චෛත්‍ය විවෘත කරන්න කටයුතු සූදානම් කරා. චෛත්‍ය ඔක්කොම හදලා එකම දවසේ ධාතුන් වහන්සේලා නිදන් කරන්න හිතාගෙන මුග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේටයි ගේ පරපුරේ හිටපු අනිස් ස්වාමීන් වහන්සේලාට ඇවිල්ලා කියා හිටියා ස්වාමීනි මම චෛත්‍ය හැදෙව්වා 84000ක් විහෙර විහාර හදලා තිනවා ඒවැ නිදන් කිරීම පිණිස ධාතුන් වහන්සේලා ලබා දෙන සේක්වා කියලා. ඒ වෙලේ එතන හිටපු ස්වාමින් වහන්සේලා කීප නමක් කියා හිට රජතුමනි ධාතුන් වහන්සේලා ආරක්ෂිත වැඩ ඉන්න බව නම් අපි අහලා තියෙනවා. නමුත් කොහෙද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ කියව. ඉතින් ඒ වෙලාවේ ධර්මාශෝක රජතුමා මොකද කරේ මේ ධර්මාශෝක රජතුමා තමන්ගේ පිරිස අරගෙන ගිහිල්ලා අජාසත්ත රජතුමා විසින් කරපු රජගහ නුවර තියෙන චෛත්‍ය බින්දා. බින්දලා ඉවරලා බැලුවා ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා ඉන්නවද? නැහැ. ඊට පස්සේ චෛත්‍ය ඒ විදිහටම හදලා ඒක පිරිසතර කළා. ඊළඟට පිරිසෙක් ඇවිල්ලා විශාලා මහනුවරට ඇවිල්ලා ලිච්ඡවීන් හදපු ඩ්‍රෝනයක් ධාතු තැන්පත් කරපු ඒ චෛත්‍ය බින්දලා බැලුවා ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද? නැහැ. ආයි ඒ විදිහටම සකස් කරා. ඊළඟට කිඹුල්වත් නුවරට ඇවිල්ලා කිඹුල්වත් නුවර සාක්‍යයන් අර ධාතුන් වහන්සේලා ඩ්‍රෝනිය ගිහින් තැම්පත් කරපු චෛත්‍ය තියනවාද බැලුවා. ධාතු ගර්භයේ බිඳලා නැහැ. ඊළඟට ගියා රාමගාම කියන නගරයට ගිහින් ඒ චෛත්‍ය බිඳින්න හදනකොට නාග ලෝකේ නාගයන්ගෙන් කරදර බාධා එල්ල වුණා. ඒ චෛත්‍යෙට අත තියන්නවත් හම්බ වුණේ නැහැ. ඒ පිරිසට කරදර වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ රජතුමා යන්තම් බේරිලා ආවා. ඊට පස්සේ ඇවිදින් මේ වේතදීප කියන බමුණු ගමේ තියෙන චෛත්‍ය බිඳලා බැලුවා ඒත් නැහැ. අවසානයේ ඇවිදින් කියා හිටිය රජතුමා අන්තිමට සියලුම භික්ෂූන් වහන්සේලා එකතු කරා. ඒ වෙනකොට හිටපු පරණ වයසට ගිය උගත් ඊළඟට ධර්මයේ දියුණු කරපු භික්ෂූන් වහන්සේලා ඔක්කොම එකතු කරලා රජතුමා කියා හිටියා මම මේ විදිහට චෛත්‍ය හදලා තියෙන මුළු දඹදිවම 84000ක් වේර විහාර ඉදි කරා මේ චෛත්‍ය තුල තැම්පත් කරන්න ධාතුන් වහන්සේලා අවශ්‍යයි. නමුත් ධාතුන් වහන්සේලා සද්ද්‍රෝණයක් මේ පොළොවේ තැම්පත් කරලා තියෙනවලු. ඒ ධාතුන් වහන්සේලා තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කියෝ. ඒ වෙනකොට දැන් ධාතු තැම්පත් කළ අවුරුදු කීයද? අවුරුදු 218ක්. එතකොට පරම්පරා දෙකක් තුනක් ඉවර වෙලා. ඒ දන්න කෙනෙක් හිටියේ නැහැ. නමුත් එක්තරා වයසක ස්වාමීන් වහන්සේ නමක් හිටිය උන්වහන්සේට ඒ වෙනකොට අවුරුදු 120 ගෙවිගෙන යනවා. මේ ස්වාමීන් වහන්සේ කියා හිටියා රජතුමනි මට මතකයි මම පුංචි කාලේ පැවිදි වෙච්ච කාලේ අවුරුදු 7 මගේ ගුරු ස්වාමීන් වහන්සේ මාව අතින් අල්ලගෙන මල් ටිකක් අරගෙන ගිහිල්ලා මේ කැලෑරොද හරහා ගිහිල්ලා මෙන්න මේ වගේ තැනක පොළොවේ මේ මල් තියලා මාව වන්දනා කෙරෙව්වා. මට මතකයි කියෝ. ඒ තැන මතකද මතකයි කීවා. ඒ වෙලේ රජතුමා තීරණය කරා එහෙනම් එකත් එකටම ඒතන තමයි ධාතුන් වහන්සේලා පොළොව යට ඇත්තේ කියලා න පිරිසත් එක්ක ගිහිල්ලා ඒ පොළොවේ තිබ්බ තැන දැන් කැලේ හරහා ගිහිල්ලා ඒ පොළොවේ මල් පූජා කරපු තැන පොළොව හැරුවා. පොළොව හාරලා අඩි කීපයක් හාරගෙන හාරගෙන යද්දී උන්න අර ගල් වලින් කරපු සම්පූර්ණ උඩ වහපු බැම්ම මතුවුණා. ඒ බැම්ම දැන් ඒ කඩලා ඒක ඇතුළට ගියාට පස්සේ දැන් මොකුත් කරගන්න විදිහක් නැහැ. විශාල වශයෙන් වේගෙන් කඩු කැරකෙනවා හතර වටේට. දැන් ඊතරන ලං වෙන්නවත් බෑ. ඒ වෙලේ රජතුමා මොකද කරේ? අනාගතය ගැන බලන්න පුළුවන් අනාවැකි කියන අය ගෙනල්ලා යකදුරන් ගෙන්නලා දැන් මෙතනට බිලි පූජා තියලා හරි මේක ඒ වෙනකොට එක එක අන්‍යාගමිකයෝ කිව්වා දැන් මේ යන්ත්‍රේ නවත්තන්න. අන්තිමට දැනගත්තා ඒක හරියන්නේ නැහැ. මේ විදිහට අන්තිමට රජතුමා එතන ඉඳගෙන සත්‍යයක් ක්‍රියා කරා. ඒ වෙලාවේ සක්‍රදවියෝ මේක දැකලා සක්‍රදවියෝ ඉක්මනට කතා කරලා කිව්වා විශ්වකර්ම කියන දිව්‍ය පුත්‍රයාට අන්න දැන් බුදුරජා අර ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අවුරුදු 218ක් අවසానයි මේ වෙනකොට ධර්මාශෝක කියන රජතුමා මුළු දඹදිවම 84000ක් වෙහෙර විහාරය ඉදි කරලා ඒ චෛත්‍යවල තැම්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේලා ගන්න සූදානම් වෙනවා. ඒ නිසා ඉක්මනට ගිහිල්ලා අර ආරක්ෂිත යන්ත්‍රය අයින් කරලා රජතුමාට ධාතුන් වහන්සේලා ගන්න උදව් කරන්න කියනවා. ඒ වෙලාවේ විශ්වකර්ම කියන දිව්‍ය පුත්‍රයා පුංචි ළමයෙක්ගේ වෙස් මවාගෙන දුන්නක් අරගෙන ආවා. ඇවිල්ලා රජතුමාට කියා හිට රජතුමනි මට පුළුවන් කිව්වා මේ යන්ත්‍රය ක්‍රියා විරහිත කරලා දෙන්න. රජතුමා කිව්වා හැබැයි මම ඉල්ලන ඕන ගාණක් දෙන්නම් කිව්වා. ඕනෑම සම්පතක් දෙන්නම් කිව්වා. රජකම වුණත් දෙන්නම් කිව්වා. මේ යන්ත්‍රය ඉවත් කරලා මට මේ ධාතුන් වහන්සේලා අරගෙන දෙන්න කිව්වා. ඒ වෙලාවේ මේ පුංචි ළමයා අර ළමා වෙස්ෙන් හිටපු මේ දෙවි කෙනා ඈත ඉඳන් ඊ තලයකින් හරියටම අර එකම එක ඇණෙන් තමයි මේක සවි කරලා තිබුණේ. සම්පූර්ණ යන්ත්‍ර ඔක්කොම එකම එක ඇණයකින් හයි කරලා තිබ්බේ. ඒ ඇණයට විද්දා. විදලා ඉවර වෙලා සම්පූර්ණයෙන් මේ යන්ත්‍රේ ක්‍රියා විරහිත කරා. විරහිත කරලා ඒ යන්ත්‍රේ ඉවත් කරා. ඊට පස්සේ රජතුමා මේ ළමයට ස්තුති කරලා බලද්දි ළමයා අතුරුදහන් වෙනවා. ඊට පස්සේ කරේ මේ පිරිස ඔක්කොම මේ යන්ත්‍රය අයින් කරලා ඊට පස්සේ හදපු කුටිය ඇතුළට යද්දි දොර ළඟට යද්දි රජතුමා දැක්ක දොරේ රත්තරන් පත්තිරුවක් එල්ලලා තියෙනවා. අනාගතේ තව අවුරුදු 218කින් මේ වගේ පහළ වෙන ධර්මා අශෝක කියන රජ කෙනෙක් 84000ක් වෙහෙර විහාර ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා මේ රජතුමාට මේ ධාතුන් වහන්සේලා බාරයි කියලා රත්තරම් පත්තිරුවක ලියලා තිබුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රකාශයක් හැටියට. ඒ වෙලේ රජතුමාට විශාල සතුටක් ඇති වුණා. අනේ මම ගැන අනා අතීතයේ වැඩ හිටපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පවා මාව දැකලා මේ විදිහට මං ගැන අනාවැකියක් ලියලා තිබ්බ නේද කියලා. ඉතින් ඒ වෙලාවේ අර වටිනාම මාණික්‍යත් රජතුමා දැක්ක රජතුමාට කල්පනා වුණා මුළු දඹදිවම එක්සේසත් කරපු මේ තරම් සම්පත් තියෙන මම නම් දිලින් දෙක්නම් නෙමෙයි. ඉතින් කල්පනා කරලා ඒ මාණික්‍යත් ඒ ධාතුන් වහන්සේලාට පූජා කරා පූජා කරලා ඒ කුටියේ දොර ඇරගෙන ඇතුළට යද්දී රජතුමාට අදහා ගන්න බෑ. ඒ වෙනකොටත් අවුරුදු 218ක් වෙනකොටත් අර පහන් වල පහන් වැටි දැල් වෙනවා. ඊළඟට මේ මල් ඒ විදිහටම තියෙනවා. එදා ගල්වපු සුවඳ වගේ සුවඳයි. ඉතින් රජතුමා ඒ පිරිසයි භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම වන්දනාමාන කරගත්තා. ඒ සතුටින්. ඊළඟට ඒ ධාතුන් වහන්සේලා අරගත්තා. එතනට විතරක් අවශ්‍ය ධාතුන් වහන්සේලා කීප නමක් අර දැන් අවුරුදු 5000ක් යනකම් මේ මල් පහන් පත්තු වෙනවා. ඒ අදිෂ්ඨාණයෙන් ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා එතනට අවශ්‍ය ධාතුන් වහන්සේලා ඊටා සුළු ප්‍රමාණයක් එතන තැම්පත් කරලා විතුරු ධාතුන් වහන්සේලා ඔක්කොම රජතුමා ගත්තා. අරගෙන ඒ කුටියේ විදිහටම වහලා ඒ ධාතුන් වහන්සේලා අර විදිහටම උඩින් වහලා එතන ආරක්ෂාව සලසලා ඒ සද්ද්‍රෝණක් ධාතුන් වහන්සේලා මුළු දඹදිය පුරාම ඒ 84000ක් විහෙර විහාරවල තැන්පත් කරා. ඒ තැන්පත් කරා විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවේ පිරෙන්නම එක ධාතුන් වහන්සේලා පාත්‍රී පිරෙන්නම ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමාට එවුවා ලංකාවෙත් සෑම ප්‍රදේශයකම විහෙර විහාර ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කියලා. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ වෙනකොට දැන් ඔබට කරුණු ගොඩාක් ඔබ ඉගෙන ගත්තා. ඊළඟට මේ වෙනකොට අපට ඒ බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ ගැන මම කරුණු චූට්ටක් ඔබට කියන්නම්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන මොහොතේ මේ වෙනකොට ඒ සිදුවීම ස්පර්ශ කරපු ඒ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබපු ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛා බෝධීන් වහන්සේ අද අපිට වැඩ ඉන්නවා. ඊළඟට මේ මුල් බෝධීන් වහන්සේ මේ වෙනකොට දඹදිව වැඩ ඉන්නවද? නැහැ. ඒකට හේතුව ඒ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමුවාට පස්සේ ඒ දඹදිව ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ විනාශ කරා ධර්මාශෝක රජතුමාගේ හිටපු අන්‍යාගමික බිරිඳ. ඒ බිරිඳට විශාල ද්වේෂයක් ඇති වුණා මොකද රජතුමා බිරිඳ ගැන හොයන්නේ නැහැ. රාජ්‍ය කටයුතු ගැන හොයන්නෙත් නැහැ. උදේ හවස බෝධීන් වහන්සේ ළඟ වන්දනා කරනවා, පූජා කරනවා, නිතර එතන භාවනා කරනවා, එතන වත්පිළිවෙත් කරනවා. බිරිඳට තරහ ගියා මේ මට නැති ආදරයක් මේ බෝධියකට. බිරිඳ මොකද කරේ? ඒ තමන්ගේ මිත්‍යා දෘෂ්ටික රාජපුරුෂයෝ දාලා ඒ බෝධීන් වහන්සේ විනාශ කරා. ඒ බෝධීන් වහන්සේ විනාශ කරනාට පස්සේ නමුත් එතනින් ආයෙමත් ඒකේ අංකුරයක් මතු වුණා. ඒ මතුවෙච්ච අංකුරේ ආයමත් ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේදී මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක් විසින් ඒ බෝධින් වහන්සේගෙත් කපලා විනාශ කරා. ඊට පස්සේ ආයමත් එතනින් බෝධි අංකුරයක් පැන නැගුණා. තුන්වෙනියට පැන නැගිච්ච බෝධින් වහන්සේත් ක්‍රිස්තු වර්ෂ 20 වෙනි සියවසේ විශාල කුණාටුවක් ඉන්දියාව පුරා හමාගෙන ගිය කුණාටුවකින් ඉදිරිලා වැටලා විනාශ වුණා. නමුත් ආයෙ එතනින් බෝධින් වහන්සේ නමක් පැන නැගුණා. දැන් මේ වෙනකොට තියෙන්නේ හතරවෙනියට පැන නැගිච්ච බෝධීන් වහන්සේ තමයි අද දඹදිව වැඩ නමුත් අවුරුදු 5000ක් කල් යනකම් මොන විදිහට එහෙම් මෙහෙම් කපලා කොටලා විනාශ කරත් ඒ පොළොව එතනින් පුංචි මුලක් හරි ඉතුරු වෙලා තිබිලා එතනින් අංකුරේ පැන නගිනවා. ඒක මේ ලෝකේ තියෙන ඒක ආශ්චර්යමත් සිදුවීමක්. නමුත් මේ වෙනකොට ඒ කිසිම විනාශයකට ලක්වෙච්ච නැති ඒ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ මුල්ම දක්ෂිණ ශාඛා බෝධින් වහන්සේ තමයි අද අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ බෝධින් වහන්සේ අද මේ විදිහටම වැඩ ඉන්නවා. ඉතින් ඔබ දැනගන්න ඕනේ මේ බෝධින් වහන්සේගේ තියෙන අසිරිමත් පුංචි ලක්ෂණයක් ඔබට කියන්න. දැනට ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මලා අවුරුදු 2246ක්. මේ වෙනකොටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවේ තියෙන පරණම ඒ කියන්නේ ඒ අනිත් බෝධීන් වහන්සේලා අතරින් එච්චර අවුරුදු 2246ක් ආයුෂ තියෙනවා. නමුත් ඒ බෝධීන් වහන්සේගේ වැඩිීමේ ප්‍රමාණය ඔබ බලන්න. මේ වෙනකොටත් තියෙන ශාඛා දෙකයි. ඒක ආශ්චර්යමත් ලක්ෂණය. ඒ වගේම තමයි එතන වටේ තියෙන අනිත් පරිවාර බෝධීන් වහන්සේලා විශාල ප්‍රමාණයක්. ඒ බෝධීන් වහන්සේලා කොච්චර විශාලද? නමුත් ඒ ඊළඟට අවුරුද්දකට දෙවතාවක් මේ බෝධීන් වහන්සේලාගේ පත්‍ර වැටෙනවා. වැටිලා ආයේ දලුලාලා එනවා. ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ පත්‍ර වැටෙන්නේ අනෙක් සියලුම බෝධීන් වහන්සේලාගේ පත්‍ර වැටිලා අවසන් වුණාට පස්සේ තමයි ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ පත්‍ර වැටලා ආයෙමත් පත්‍ර හටගන්නේ. කියන්නේ ඒකට වැටෙන්නේ නෑ අර පරිවාර බෝධි ඔක්කොගේම පත්‍ර වැටිලා අවසන් වුණාට පස්සේ තමයි අනුරාධපුරේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ ඒ පත්‍ර වැටේ. ඉතින් වගේ අසිරිමත් සිදුවීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපට පූජනීයම වස්තුවක් අපට අද ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මිහිතලයේ තුල වැඩෙයි තියෙන බුදුරජාණන් වහන්සේගේ සාරවත්න ධාතුන් වහන්සේලාගෙන් විශාලම ධාතුන් වහන්සේලා තැන්පත් වෙච්ච ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ අපට අද හිමි වෙලා තියෙනවා. ඒ වගේම දන්ත ධාතුන් වහන්සේලා දෙනමක් අපට ලැබිලා තියෙනවා දලදා මාලිකාවටත් ඒ වගේම සෝමාවති චෛත්‍ය රාජානන් වහන්සේ තුලත් දන්ත ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම දකුණු අකු ධාතුන් වහන්සේ තූපාරාම චෛත්‍යයට ඉන්නවා. ඉතින් ඒ නිසා අපට විශාල ලාභයක් ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනෙකම සද්ධාව ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේලා තුන් වතාවක් පිරිනිවන් පානවා බුදු කෙනෙක්ගේ ජීවිතය තුළ. පළවෙනි එක තමයි කෙලෙස් පරිනිර්වාණය. ඒකට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය කියන. ඒ කියන්නේ බුද්ධත්වයට පත්වීම කෙලෙස් වලින් පිරිනවන් පෑම. ඊළඟට අනුපාදිශේෂ පරිනිර්වාණය කියනවා මේ ශරීරය අතහැරලා ආයු සංස්කාර අතහැරලා ඉවරලා පිරිනවන් පෑම. ඊළඟට ධාතු පරිනිර්වාණය කියනවා. සර්වඥ ධාතුන් වහන්සේලා අවසන් වීම ධාතු පරිනිර්වාණය. අවුරුදු 5000ක් අවසන් වෙනකොට මේ ශාසනයේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ ලෝකයේ සෑම තැනම විසිරලා ඉන්න ਸਰවඥ ධාතුන් වහන්සේලා ඔක්කොම ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ එකතු වෙලා එතන බුද්ධ ශරීරයක්ම ඇවිලා ඒ ප්‍රාතිහාර පාල අතුරුදහන් වෙලා යනවා. ඒ විදිහට තමයි ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම හිත පහදවාගෙන අපිට මේ වෙනකොටත් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා හිත පහදවන්න පුළුවන් ධර්මයේ සිහි කරලා හිත පහදවන්න පුළුවන් ඒ ධාතුන් වහන්සේලා සිහි කරලා හිත පහදවන්න පුළුවන්. ඉතින් අපි හැම කෙනෙකුටම සද්ධාව දියුණු කරගෙන ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු